අවසරයි ස්වාමින් වහන්ස පළවෙනි ප්‍රශ්නය අවසර ස්වාමීනි අප විසින් කරන බොහෝ පින්කම් නැවත නැවත මතක් කිරීම සුදුසු නැද්ද ඒවා සිටීමෙන් සංසාරයේ දිග්ගැසීමක්ද සිදුවන්නේ එසේම පින් පොතක් තබා ගැනීම සුදුසු නැද්ද එයින් සිදුවන්නේ සසර දිගු කර ගැනීමක්ද ඇත්තටම කරපු පව් ගැන කතා කරනවට වැඩිය මතක් කරනවලදී පින් ගැන කතා කරන එක උනා. පව් පොත් ලියනවට වැඩිය පින් පොත ලියන එක උනා. ඒක මම හිතන්නේ කාටවත් හිතේ දෙන උත්තරයක් වෙයි කියලා. ඒ නිසා අපි කරන පව් වැඩි. ඒ නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ඒක ගැන කතා කරන්න කරන්න ඒකාන්තම අපායයි. නමුත් අර කරන පිනක් ගැන කතා කරනකොට ඒ කතා කරන වෙලාවකත් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා කියලා තියෙන යම් කෙනෙක් සතෙක් මරලා මේ හත් සාරිපුත්‍ර සූත්‍රයේ සතෙක් මරලා ඒ සතෙක් මැරුව මැරුව මැරුව අයියෝ සතෙක් මැරුවා මං අපාය යනවා මගේ ගුරු ආමතුත් කිව්වා මං හතත් මැරුවා මේකම සමාදන් වෙලා හිටියොත් ඒ කාන්තෙන් අපාගත වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් හිතුවොත් සතෙක් මැරුවා මම විසින් නොකට යුක්තක් සත අහිංසකයි උට ගොළු උට කරන දෙයක් නැතිකොට මම මැරුවා. දැන් මේ ගැන කල්පනා කරන වෙලාවට බුද්ධ ආදී උත්තරමනාංශල මම මොකද්ද මේකට මට දෙන උත්තරේ? අපායට ලයිස්තුගත කරන එක නෙමෙයි බුදු කෙනෙක් දෙන සාධනීය උත්තර බුදුන් සඳහන් කරලා තියෙනවා. ඔබ දැන් සතුම් මැරීම පිළිබඳව කල්පනා වෙනවනම් ඒකට හරියන්න අබේදානෙ දීපන්. මෛත්‍රී කරපන්. ඊට පස්සේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මෙහා මේ සතුම් මැරීම අරමුණු කරගෙන බුද්ධ ආදී උත්තරමනාංශල විසින් දීලා තියෙන මේ විකල්පය කරලා කරලා කරලා හතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් දවසක ආවොත් සතෙක් මැරුවත් අපායයි. සර්වඥයන් සඳහන් කරනවා ඊට පස්සේ මහණෙනි මේ පුංචි පීඩසයකට තලියකට වතුර ටිකක් දාලා ඔකට ලුණු කැටයක් දැම්මොත් ලුණු රහ දැනේ. සංඝාංශ කියන එහෙමයි කියන්නේ. ওই ලුණු කැටේ ගංගානංගකට දැම්මොත් ලුණු රස දැනේ නෑ. මොකද? ලුණු වලට වැඩිය වතුර වැඩියි. ඒක නිසා ඔබ කරපු අකුසලයේ ගැන නැවත නැවත හිත හිත හිටියොත් ඒ කාන්තෙන් අපාය යනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරන්ගේ කෘත්‍යය. ඔබට ඒක හොඳ නෑ කියලා කියලා දීලා ඒ වෙනුවට මේක කරන්නයි කියලා විකල්පයක් දෙන එකයි බුදු ගුණේ. විකල්පේ මොකද්ද? මෛත්‍රී කරපන්. කවදා හරි හතර දිශාට මෛත්‍රී කරන්න පුළුවන් ඒ දවසේ අර කර්මය අහෝස් වෙලා යනවා. ඒ නිසා පව්වත කියනකට වැඩිය හොඳයි පින්පත කියවන එක. පව් ගැන සමාදම් වෙනකට වැඩිය හොඳයි පින් ගැන සමාදම් වෙන එක. ඒ නිසා කිසිම ඒක තිබුණට වැඩිය හොඳ දෙයක්. අපි තව ගොඩක් කතා කියන පස්සේ මේ උත්තරේ මේ ප්‍රශ්නට උත්තරේ වෙච්චා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස සෝ භගවා ඉතිපි අරහං මම නිතරම මෙනෙහි කරනවා. අනුමානෙන් තේරුම්ගෙන සිටිමි. අනුකම්පාවෙන් සතර පදයේහි තේරුම පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඇත්තටම අපි මෙව එච්චරම මතු කරන්න යන්නේ නැහැ මේ භාවනා වැඩපිළිවෙල වලදී. ඒ pāli පන්ති පවත්තන්නේ නෙවෙයි. නමුත් ඒ ප්‍රශ්නයක් අවට පස්සේ කියලා දකින්න කොහොඳ නැන්නේ. ඒසා ඉතිපිසෝ භගවා කියන එක තමයි සෝ භගවා ඉතිපි කියලා කියන්නේ. ඉතිපිසෝ භගවා භාග්‍යවතුන් වහන්සේ මෙසේම නැත්නම් මෙසේම භාග්‍යවතුන් වහන්සේ ඒ පද කොයි පැත්තට පෙරලා ගත්තා ඒක මාර්ථයේදී. ඉතිපිසෝ භගවා කියන වැඩි ඉතින් අලුත් දෙයක් නිසා ප්‍රාසේතිය නිසා සෝ භගවා ඉතිපි කියලා කියනවා. එච්චරයි වචන ඒ හතරමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙසේම ඊට පස්සේ කියන අරහන් කියලා මෙසේම අරහන් වනසේක භාග්‍යතුන් වහන්සේ මෙසේම සම්මා සම්බුද්ධ වෙනසේ කියන එකට හඳුනා ගැනීම පදේ තමයි ඔය සෝ භගවා ඉතිපි නැත්තම් භග ඉතිපිසෝ භගවා කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මට පරයන්ක භාවනාවේ යෙදීමේදී හුස්ම රැල්ල වෙත බැලීමේදී දරාගත නොහැකි කැස්සකින් පීඩා විඳිමි. එවිට මා ආනාපාන සතිය නවතා මගේ සිත දෙසම බලන්නට ගතිමි. එවිට සිත ඊතා මන්දගාමී ලෙස සිතවිලි ගලා ආවේ. එවිට කැස්ස අතුරුදහන් විය සිතවිලි නොමැති බැවින් මට හඳුනා ගැනීමට දෙයක්ද එනිසා සංසාරද නැතිවිය වගේ තමයි වචනේ තියෙන්නේ. එසේ එසේ සිටිවිලි ශූන්‍ය වූයේ ඇයිදයි ආධුනික මා හට කරුණාවෙන් අනුකම්පාවෙන් දැන ගැනීමට කැමැත්තේ. ඒක ඇති සිද්ධි තුනක් සඳහන් කර තියෙනවා අනපාණ්ඩිතේ එදුවා කැස්සක් ආවා. එතකොට හිතේ දරකොට හිතීලි වගේක් ආවා. ඊට පස්සේ මේ හිතවිලි නැතුව ගියා. ඉතින් ඇත්තටම ආනපානක ආනපාන නැතුව ගියා, කැස්සක් ආව කැස්සක් නැතුව ගියා, හිතවිලි ආයි හිතවිලි නැතුව ගියා. ඔබ තමයි බුදුදන්ත කියන්නේ යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්ධන් නිරෝධම්. යම් තාක් මේ ලෝකේ පහළ වෙන ධර්ම තියෙනවා ඒවා නැති වෙන සුළුයි. ඔබ තමයි කොණ්ඩඤ්ඤ වංශයේ සෝවාන් වෙන්න හේතුනේ. ඉතින් ඒ නිසා මේ හිතවිලි වලට විතරක් අදාළ කාරණා නෙවෙයි මේක. ආනපනේ බලන්න ගියා මේක වරෙන් මේක වේවා කියලා පැතුවා ඒත් නෑ යා ගියා. නැද්දකින් ඔබතන් කිව්වා කැස ඒත් ආව ඒත් කියන්නේ. ඒ වෙනකොට ගත්ත ආනාපාන හුස්ම හිතවිලි ගත්තා ඒ දාව එකක් ගියා. ඉතින් ඔය තුනේම තියෙන සමාන දෙයක් ආනාපානේ පතපොදේ කැස්ස නොපතපොදේ මයි හිතවිල්ලත් පතපොදයක්. අපි කොච්චර දේවල් පැතුවත් නොබෙදුවත් ඒව ඉන්නේ යණ්ඩයි. ඇයි කියලා අහනකින් අපිට අපිට කිසියම් සාධනීය දෙයක් වෙන්නේ අපිට බලන්න ඊගාට යමක් වෙනවනේ ඒකටත් කොච්චරයි. ඒ නිසා මේ සුත්තමේ ඥානෙ යුක්තව ගියා නම් අවබෝධයෙන් ඉතර කියන එක අවබෝධය කියන්නේ අනිත්‍ය සංඥාවෙන් කියහනම් අපි මේ ඉදිරිපත් කරන ඕනම දෙයක් මේ අහසෙපත් වෙන වෙඩි බෙත් වෙඩි මාස් මාස්කුරු මොනවා කියන්නේ මල් වෙඩි පත්තු වුණා ඉවරයි නැත්නම් අහසේ පොතුන විදුලි බබ් විදුලි ඡාපති පත්තු වුණා ඉවරයි ඔච්චරයි ලෝකෙ තියෙන්නේ ඒකට අපිට ඕන ආනපන කියකෙ බිම්බි මැගලිම කියතකෙ අත්තිලිම පිටවීම කියතකෙ ලක්මන කීයකි කැස්ස කීයකි ඕනි දෙයක් යන. එනිසා මේ හැම දෙයක්ම තියා මේවා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් තමයි ඇයි මෙයා වෙනස් වෙන්නේ කියලා බලන්නේ කොයි කෙනත් එච්චරයි. දිසානිදාසේ භාවනා කරනකොට දැස්සි මනසකින් යන්න අපි කරදරයක් නැති වෙලා ආනපාන යොදවනවා. යදවුවාට විවිධ ආගන්තුක දේවල් එනවා. කැස්ස එනවා, කිමිස එනවා, වේදනා එනවා, හිතවිලි එනවා, තද්ද එනවා. ඒකට හිත යොදලා බලනකොට නෑ. හිත යොදුවේ නැත්තම් ආපබව දන්නෙත් නෑ, ගිය බව දන්නෙත් නෑ. හිත යොදපු නිසා දන්නවා යමක් මතුවෙන සෑහියත් ඒ වේද, එය නැතිව යන සෑහියත් ඒ. එනිසා ඊගාව දවසට ආදර්ශයක් කරගන්න, ආඩම්බරයක් කරගන්න සූදානමින් යන්න කියලා කියනවා. අවසර ඊළඟ ප්‍රශ්නය අනුසය සහ ආශ්‍රව අතර ඇති වෙනස නිදසුණක් අසුරින් පැහැදිලි කර දෙන්න. මදුපිණ්ඩික සූත්‍රයේ අනුසය ගැන විස්තර වන අතර සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව ගැන සඳහන් වේ. මේකදී මම කැමැති මේ තමයි කරන භාවනා මොකද්ද කියලා භාවනා තොරතුරු ටිකක් දෙනවනම් මට ඒ තොරතුරුට අදාළව මෙන්න මේ ටික තමයි මට තේරෙන විදිහට ආසව මේ ටික තමයි අනුශය කියලා කියන්නේ. එහෙම දෙයක් මට තොරතුරු නොදී මම කියන සබ්බාසව සූත්‍රය කියවන්න මදුපිණ්ඩික සූත්‍රය කියවන්න ඔච්චර තමයි යාට තියෙන්නේ. භාවනා කරන කතාවක් නෙවෙයි මේ තියෙන්නේ. ඉතින් මෙතනට අපි ඉදිරිපත් කරන්න ඕනේ මම භාවනා කරනකොට මට වෙන දේ අනුව ඒකේ තියෙනවා අනුසය සම්බන්ධයක් ආසව සම්බන්ධයි මට මොනවත් මට දෙන්න තු මගෙම්ම ඉල්ලනකොට මට බෑ. මොනවත්ම දෙන්න කන්නේ එනිසා මේ ප්‍රශ්න කරුගෙන් ඕ කාර්යයෙන් මං ඉල්ලා ඉනවා කරුණාකරලා අපිට මොනවද දෙන්න. මේ කපල කොටලා බෙදන්න මොනවද දෙන්න බෑ. කමඨාන් සුද්ධ කරනවා කියන කියන්නේ ඒක. එහෙම නැත්නම් අර පොත් පිළිබඳව මම ඕන පොත්ලා ඉස්සර දෙන්න කියෝලා බලන්න. ඒක මම ඉච්චර අගය කරන දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය කරලා තියෙන අපේ අත්දැකීමකට සම්බන්ධ කරලා මේක කෙලවරක් කරන්න පුළුවන් ප්‍රශ්න පාඩපත් කරන්න නැත්නම් මේ වාදයේ සඳහා වාද වෙන දේවල් එච්චර අගය කරන්න වටින්නේ නැහැ කියලා මට හිතෙනවා මම දන්නේ මම වැරදි වෙන්න පුළුවන් කෙසේ නවත් ඒ කෙනාට මම අහන මොකද්ද කරන භාවනාව කොහොමද මේ ප්‍රශ්නේ Tamanට අදාළ වෙන්නේ කියලා කියන්නේ භාවනාවට අදාළ කළා මම ඒකට වග වෙනවා මගේ ශක්ති ප්‍රමාණය වෙලා ගන්න කියලා නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න ඊළඟ ප්‍රශ්න කරුගෙන් ප්‍රශ්න තුනක් තියෙනවා ගරු ස්වාමින් වහන්සේ ඔසවනවා ගෙනියනවා තියනවා හැරෙන විට හැරෙනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාව කළෙමි පළවෙනි ප්‍රශ්නය එය නිවැරදිද දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව ගැන කෙටියෙන් හෝ කාල වේලාව නැත්තම් පහදා දෙන්නේ නම් මෙලවි තුන පරයන්ක භාවනාවේදී පැය තුල තුන්වරක් ඉරියව් මාරු කිරීමට සිදුවිය. එක ඉරියව්වේම පැය තුල සිටීමට කුමක් කළ යුතුද? ගරු ස්වාමින් වහන්සේට මෙම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා සාදු සාදු සාදු. මේ පළවෙනි ප්‍රශ්න දෙකටම සක්මන අදාළ තියෙන ප්‍රශ්න දැනට තියෙන තොරතුරු හේකේ දැකි ඒක සමහරට මල්ලෙන් ගහන උත්තරයක් වෙන්න පුළුවන්. මේ මූලිකම උපදේශ පන්තිට අහුම්කන් දුන්නොත් එම්ට ඒ පිළිබඳ ලියලා තියෙන පොත කියෙව්වොත් ඒ පැහැදිලිවම දල උපදේශ පන්තියක් දෙනවා කොහොම සක්මන් කරන්නේ. ඒක පිළිබඳව නැති බව තමයි මේ මේ බැගෑ වෙලා ඉල්ලන්නේ. ඒකට ඉතින් ඇත්තටම කවුරුත් වාකියක්. ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඇත්තටම ලිඛිත පොතක් හෝ එහෙම නැත්නම් අපේ දේ මේ පටිගත කළ දේශනාවක් ඒක ලබා දීමට මම වග වෙනවා. ඒ අවශ්‍ය කරන මට ඇඩ්‍රස් එක හරි ඊමේල් ඇඩ්‍රස් එක හරි මොනවා හරි ලබා දෙන්න නැත්නම් අරුණ මහත්තයාපත් කරනවා වෙනවා නැත්නම් ඒ මේ අසිතව සංවිධානය කරන එක නපත්තන ඒ කාට හරි කියන්නේ එතන මේ මූලික උපදේශ ටික ලැබෙවි. නැත්නම් මේ ඔක්කොම ඉන්න වෙලාව අපි දැන් ආය සක්මන් භාවනාවකට විස්තර කරන ගත්තොත් එහෙම වෙලා යන නිසා නෑ දෙවෙනි එකේදී අහනවා පරියන්ක ඉන්නකොට තුන් සැරයක් ඉරියව් මාරු කරයි කියලා. ඉතින් බලන්න මේ ඉරියව් මාරු කරන සතියෙන් කරන්න පුළුවන් නම් ඉරියව් මාරු කරාට ප්‍රශ්නයක් නෑ. මේකේ පරිණාම වැටෙන්නේ නැතුව රණ්ඩු හැරෙන්න බෑ තනියට කතා ඇරියට ප්‍රශ්නයක්. වැටුනොත් තමයි තල්ලගන්නේ. ඒ නිසා මේ බලන්න මේ ඉරියව් මාරු කරන ලැබෙයි නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්න පුළුවන් නම් මම මේ ප්‍රකාශයක් කරන්න එක ඉරියව්වේ පැයක් ඉන්නවට වැඩිය නැත්නම් එක ඉරියව්වේ හෙල්ලෙන්නේ නැතුව පැයක් ඉඳගෙන පවත්වන සතියට වැඩිය හරිම විචිත්‍රයි හරිම සිද්ධි බහුලයි ඉරියව් මාරු කරද්දී සතිය කඩා ගන්න නැතුව පවත්වන සතිය. ඉතින් ඒ අභ්‍යාසය ලැබිලා තියෙන නිසා ඉරියව්ව නෙමෙයි අපි ඉස්සරහින් තියන්න ඕනේ සතියයි ඉරියව් මාරු වුණත් ඒ වෙච්ච දේවල් හොඳට ජවනිකාමෙන් ජවනිකාට හොඳට සතියට ලක් වෙලා තියෙනවනම් ඒක ඉදිරි භාවනාවේ විවිධාංගීකරණය පිළිබඳව පෙරවුරුවක් වෙයි. ඒ නිසා ඒක ඉරියව්වෙන් දිගට පවත්වන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ ඉන්න ඉන්න ඉරියව්වේ සතිය කඩා ගන්න එක පවත්වන එක. ඊළඟ ප්‍රශ්නය ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් දෙකෙන්ම තියෙනවා. Reverend Sir, can you please explain briefly how you do the Sakman Bhavanava? Within brackets, I am a newcomer. Much merits to you. We discussed in the early question, uh, one must have a basic instruction. So as far as basic instructions regarding the Nisarnvan is concerned, we have written instructions, we have uh, recorded talks. I prescribe one or the other. So therefore, please consult Aruna, the person who is presenting the question, or Asita, who is coordinating this place. They themselves can do, otherwise they can direct it to me. I can take the responsibility. They already have this basic material. Uh, since this came up uh, regularly, uh, anybody who wants to know the basic instructions, there's a website called dhamsalad.org. I do the website. And it is uh, spelled as D-A-M-S-A-R-A dot O-R-G. And they can go to that website. There is a section uh, under uh, instructions for meditation. And there you have uh, under three categories, beginners, meditate and the advanced. So you can uh, learn all. There are so many, so much of information is there, uh, certain sections of uh, our Bhaktis. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස ගරු ස්වාමින් වහන්ස මා මෙයට අවුරුදු දෙකකට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපාන සතිය වඩා පාවෙන්නට පටන් ගත් බැවින් එය අත්හලිමි ඉන්පසු මෙයට සති 3කට පමණ පෙර ඔබ වහන්සේගේ CD තැටියක් අසා එම ආකාරයට භාවනාව පටන් ගති. මා නිවසේ අඩි 25ක් පමණ දිග සක්මනක් සදා සාදා සක්මන් කිරීමට පටන් ගතිමි. මුලදී සිත විසිරී ගියද දෙවන දිනේදී පමණ කකුල් බර වී ඊතා බරගතියක් දැනෙන අතර මගේ දැස් දැවීමටද පටන්ගත් නිසා දැස් මදක් වසා භාවනා කළෙමි. එවිට කඳුළු ගලන්නට පටන් ගත්තේය. මෙසේ වන්නේ ඇස් පිය ගැසීම නතර වන නිසා බව වැටහිනි. එබැවින් වරින් වර දැස් පියාගෙනත් පසුව ඇරගෙනත් සක්මන් කරගෙන යමු. මෙය වරදක්ද මෙහිදී සතිය දිගටම නොකඩවා පවතී. පරයන්කේදී මීට දින දෙකකට තුනකට පමණ පෙර සිට භාවනාවට වාඩි වීමට සිතන විටම හුස්ම රැල්ල නොදැනියයි. ඉන්පසුව සිතවිලි ගලා එන්නේ කලාතුරකිනි. වරින් වර සිත ඉහළට ඉහළටම එසවෙන බවක් දැනේ. නමුත් විනාඩි 30කට පමණ පසු ඉරියව්ව වෙනස් කිරීමට සිටේ. වේදනාව දෙස බලා සිටින විටම එය නැති වී යයි. එනමුදු කෙසේ හෝ ඉරියව් මාරු කරමින් සිටිමි. පැයක් පමණ. සතියක් සමාධියක් නොකැදී පවතී. තවද මීට දින 3කට පමණ පෙර සක්මනෙහි යෙදීමෙන් පසු සිත මහා ජල කඳක් මෙන් නිසල විය. එදිනෙද කටයුතු වලදී දරුවන් සමග නොයෙකුත් දෑ කරද්දී මනා ලෙස සතිය පිහිටමින් සිත රැලි නොමැති මහා විලක් මෙන් විය. සිතෙහි සියලු ඇලීම් ගැටීම් ඉවත් වූවක් මෙන් විය. මේ తত্ত্বය දින එක හමාරක් පමණ පසු නැතිවිය. එනමුදු සිත නාසිකාග්‍රයට ගත් විගස හුස්මද මුළු මුහුණද නොදෙමියයි. එදිනෙදා කටයුතු වලදී රොබෝ කෙනෙක් මෙන් මා කරන දේ මා මටම බලා සිටිය හැක. එනමුදු කලින් දින කිහිපයකදී ලක් අත්දැකීම මෙන් නොව සිත ඇලෙන ගැටෙන සැටි දැනේ. නමුත් සතිය සෑම කටයුත්තකදීම නැතිවත් බොහෝ විට පවතී. මම දිනපතා පැයක් පරයන්කේද පැයක් සක්මනේද අවම වශයෙන් යෙදෙමි. ඔබ වහන්සේට නිදු නිරෝගී බව සහ දීර්ඝායු බව පතමි. විසර සපේන ගතිය හොඳයි. ලියන්න ගන්නවා. මට වෙච්ච දේ ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ tie නිසා ඉස්ලාමිකයේදී අර මෛත්‍රී භාවනා කරනකොට දෙන වගේ දේවල් තම ඇතර යුගෝදෙන කියන එක බොහොම හොඳ එකක් කියලා. මේ කියපු එක නෑ ඒකට බය වෙලා මේ නොවිය යුක්තක් විදිහට වගේ හිතලා තියෙනවා. වෙන දෙයකට ඕන විදියක් හිතන්න පුළුවන් හොඳ හරි නරකයි කියලා. ඒකට හොඳම උත්තරේ ඊගාව කොටසේ තියෙනවා සක්මන් කරනකොට මොකක්වත් මේ ඉන්නේ. සක්මනේ තරම ප්‍රකෘති දෙයක් ඇස් දෙක අරගෙන කරන නිසා මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ඒක වීර්ය වැඩි කරන දෙයක්. ඒ ශක්මණේ ඊට පස්සේ කියලා දෙනවා ඒව කරදරයක් නෙවෙයි නෑ. ඒකට තර ඇස් වල කඳුළු ගන්නවා වගේ. නමුත් ඒක අර වගේ බීතිකාවක්වත් අනිච්චිර භාවයක්වත් ඇති කරන දේවල් නෙවෙයි. සමහරවිට අර අවධානය යොමු කරන්න වැඩි වීම නිසා ඇස් පිල්ලම් ගැනීම අඩුපාඩු වෙලා ඇති හිතලා නෙවෙයි කරන්නේ. එතකොට ඇස් දෙක වහන්න කියන්නත් එපා. අරින්ද කියන්නත් එපා. ස්වභාවයෙන් ඒ කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟට කියා ගන්න ඔබට ඕන දෙයක් කරපන්. මම බලන්නේ කකුල් දෙක විතරයි මට ඇස් දෙක වහන්න ඕන වහපන් අරින්න ඕන නම් අරපන් එතකොට හිතට ඒක දුන්නට පස්සේ ඒකේ තියෙන ආතතිය නැති වෙනවා ඊට පස්සේ භාවනා කරනකොට සමහර වෙලාවල් වලට පෙර විශේෂයෙන්ම උපනිෂේ සම්පatti තියෙන නැත්තඳ ඒක හරියට උපදේශය දැනගත්තාම හරිය රත්ත්‍ච බීරකින් වටර් කැල්ලක් කපන්න වගේ එකපාරට කාගෙන බහිනවා අපි ඒකට සමාජලාට දවුරුදු ගණන් තටමන දේවල් කාගෙන බහින්න යනවා. එතකොට තමයි තේරෙනවා මොකද්දෝ එකලසක්. මොකද්දෝ පදමක් එනවා. ඒ වෙලාවට නම් හිතනවා ජීවිතේටම ආයේ මේක වෙනස් වෙන්නේ නැති කියලා. ඒ තරම් ඒක මගේ දෙයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ යොදලා බලනවා ගෙදර වැඩ කටටයි දරුවොත් එක්ක ඉන්නොටයි කන කොටයි බොන කොටයි මොන දෙයක්වත් කැඩෙන්නේ නැහැ. නමුත් අර ගැටෙනකොට ගන්නකොට දවස් දෙකමාර දෙක දෙක යනකොට ඕක ආයේ තුනි වෙලා ගිහිල්ලා ඒකේ අර තිබුණ සිලිලාවේ ඒ සුවිශේෂී ගතිය නැති වෙනවා. හැබැයි ධර්ම දේශනාදී මම මතක් කරපු විදිහට ප්‍රයත්නයක් කරලා හිත ගත්ත ගමන් අර தත්ත්වෙට බොහෝම ආසන්න තැනකට එන්න පුළුවන්. ඒක සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ සතුප්පාද කියන වචනේ. කර්ම තිබුණාර හරිගේ දේ ඒ ඒ එකලස පාඩි වෙච්චාම ඒක පාට වගේ එනවා. ඉච්චරම ගැඹුරට නොයන්න පුළුවන්. මේ විදිහට දිගට දිගට කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඒ සාමාන්‍ය දැනුමෙන් සතියෙන් ඉන්නකොට රාගේ මතුවෙන හැටි, ද්වේෂේ මතුවෙන හැටි, මොහේ මතුවෙන හැටි එතකොට අර ඉස්සරවම gadu ගන්න තටමන දඟලන්න ඕන කමක් නැහැ මේ රාගයේ මේ මුල මේ මේකේ මැද මේ මේකේ අග කියලා සමහරලාට රැල්ල සම්පූර්ණයෙන් බලාගෙන ඉන්න පුළුවන් හැබැයි <clears throat> රාග රත් වෙන්නේ නැතුව ඒ කියන්නේ ගඟක් අයිනේ වාඩි වෙලා ගඟේ වතුර ගන්න තියා බලාගෙන ඉන්නවා ඒ ගඟේ විනිගුරු පා වෙනවා මල් පිලි පා වෙනවා නොනන් පා වෙනවා ඇඟිලි ගහන්නේ ඇඟිලි ගැහුවොත් නෙපෙන්නේ ඇඟිලි ගන්නට මේ රාගේ මත විලා යන කුංචු කුංචුව පේන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් මේ රාගේ ලොකු කර්මස්ථානාචාරිවරයෙක්. ඇත්තටම කියනවා මේ බුදුහාමුදුරු වගේ ඇති කරලා පේන මේ රාගය ඇති වෙනවා මේ බුළු බැදාගේ දකින්නවා. ඔබ ලොකු ගියොත් නම් අපිත් රාගෙට යට වෙනවා. එහෙම එහෙම කර කර ඉන්නකොට ওই නාම ධර්ම පව ඇති වෙලා නැති වෙලා යනවා තීරණ පටන් ගත්තාම තමන්න තේනවට පාදම කායගත සතිය තියෙනකොට හිතේ ඉදිරි අරිය පරිේශණය ඉදිරියේ කටයුතු කවුරුවත් කියලා දෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. බලක් කණ්ඩම බෑ. ඒ නිසා මම කියනවා ලෝකේ තියෙන දරුණුම අබ්බැහිය තමයි කායගත සතිය. ඒක පොඩ්ඩක් තොලගාව එක කුඩු ගැහුවා වගේ. මුල් අම්මාමලත් කායගත සතිය කරලා බලන්න. තාත්තා මරණත් කායගත සතිය කරලා බලන්න. දරුවෝ හිතුවක් කරනත් කායගත සතිය කරනකට ඒක හිතුවක් කරනකට මේක කීකද? කායගත සතිය කී කරා. ඊට පස්සේ හිතන මේක යොදවලා බලන්න කාමයට යොදවලා බලන්න හිතෙනවා, ද්වේෂයට යොදවලා බලන්න හිතෙනවා, මෝහයට යොදවලා බලන්න හිතෙනවා, ශ්‍රද්ධාවට යොදවලා බලන්න හිතෙනවා, වීර්යයට යොදවලා බලන්න මුඛාටත් මයින් කරා. කායගත සතිය මුඛාටත් මයින් කරා. ඒ ඔක්කොම බුදුජානනාංශයක ආර්ය පරිශෙන්ද දාලා තියෙනවා. ඒ නිසා මේ කායගත සතිය කොතනකින් හරි යාලු කරගෙන හාද කරගත්තට පස්සේ විශ්වාස කරලා සුඛානම් බාර දෙන්න පුළුවන් මනුෂ්‍ය කවදාකවත් නරකට යොමු කරන්නේ. ඊට පස්සේ හොඳ නෑ මේවා කතා කරන්න හොඳ නෑ භාවනා නොකරන ඇත්ත ඒක. ඒක හරි පටලවිල්ලක් ඒ වෙලාවට මෝඩෙක් මේවා දැකපු නැති පොට්ටෙක් වගේ මේ බණක් අහු නැති වීරෙක් වගේ හා හා ඒ නෑ ඒ නෑ ඒක තමයි කරන්නේ. මොකද මොනවත් දන්නේ නැති අමනේ උන කතා කරන්නේ ලෝකේ කතා කරන තාක්කයි. ඉතින් මේ මොන කරන්නේ අලකු තියන්නේද? එයි ඒ සංසාරද කියන්නේ. හ්ම් ආ ආ එහෙම තමයි. ඔච්චරද? ඒකල බලන්න ඕනේ කල්යාණ මිත්‍රෙක් හම්බෙච්ච වෙලාවක එතෙන්දී අපි කතා කරලා කියනවා මෙන්න මේව දැක්සනෝ ඒක එහෙම තමයි. ඒක තමයි අපේ මේ තේරවාදී අපිට හම්බෙලා තියෙන තෙල්ලක්කාරම ජීවිතේ මේ කායගත සත්‍ය ඇති කරාට පස්සේ ඕන දෙයක් ඊට පස්සේ අඬුවෙන් අල්ලලා වැඩ කරනවා. අතින් අල්ලලා නෙවෙයි වැඩ කරන්නේ. ඒක නිසා මේ බුදුම පන්සිංශ කියනවා යම් කිසි කෙනෙක් කියනවා මේ භික්ෂුවට මේ වැඩ කරන්න බෑ කියලා ඒක දන්නේ නැහැ අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කියලා. මොනවාද භික්ෂුවට කරන්න බෑ. කායගත සතිය වඩා ගත්තට පස්සේ එයා ඕන කෙනෙකුට බුදුරජාණන් කියන විදිහට වසභාජනට අත දානවා තුවාල ගත්තා. උඩ බය වෙන්න දෙයක් නැහැ. තුවාල තියෙන මිනිහට වෙන හෝ අත දාන්න පත දාන්න ඕක වාස කියලා. මම ඇත්තද වාසද කියලා අත දාන්න තමන් දන්නවා අතේ තුවාල නැහැ කියලා. ඒකයි කියන්නේ මේකට කලින් කායගත සති වඩාගත්තට පස්සේ ඒ පරිේශණ ටික අපි ලව කොහොමදත් කරනවා මේ සාක්ෂාත්කරණය සඳහා ඒක භාවනා නොකරපු සදාචාරවාදියාට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඊයත්ොත් එක්ක ගහපදින්න යන්නත් එපා සාධාරණීකරණ යන්නත් එපා යටහත් කුට්ටෙක් වගේ බීරෙක් වගේ මෝඩෙක් වගේ කොන්ද කැඩිච්ච එකෙක් වගේ ඉඳලා බේරෙන්න. කල්යාණ මිත්‍ර හම්බෙච්චාම බලන්න යැත්තු මෙච්චර සන්තෝෂයෙන් මේ ටිකක් කාලා මෙච්චර ශක්තියෙන් ඉන්නේ කොහොමද මොකක්වත් නිසා නෙමෙයි ආර්ය පරිශරේ බාර දීලා තියෙන කායගත සතියේට එයා ඔක්කොම කරලා පෙන්නේ ඒකට සූත්‍ර වල තියෙන හැම සිද්ධියක්ම තමන්ගේ ජීවිතය තුළින් දකිනවා. ඒක රාගෙ ද්වේෂෙම නැත්තේ නෑ. ඒක තියෙන්නේ අඬුවෙන් අල්ලලා බැලුවා. මේකට කියනවා බෞද්ධ සාහිත්‍ය කියලා මේක පිරිච්ච දෙයක් මේ තේරවාදී කියලා. පිරිලා තියෙන්නේ කායගත සතිය ඇති කරගත්තට පස්සේ කරපු අත්තරදි සේරම බය නැතුව ලියනවා. මම මෙහෙම කෙරුවා මම මෙතෙන්දී ආවුණා මෙතෙන්දී ආවුනේ නැහැ කියලා හරි ධෛර්යය උපදවන දෙයක්. ඉතින් ඒ නිසා භාවනා කරලා සූත්‍ර කියවන්න සම්පූර්ණ වෙනස්. භාවනා නොකර සූත්‍ර කියනට වැඩිය වෙනස්. ඒ නිසා අපි නිතර සූත්‍ර අසු කරන්න ඕනේ. භාවනාත් කරන්න නිසා මේක හොඳ රචනයක් කියලා කියන්න පුළුවන්. දිගටම ওই විදිහට අර මම දැන් මෙතන කියන එක කායගත සතිය ඉරියව්වේ සයිය පීඨවන එක මුල් කරගෙන ওই විදියටම දිගට වෙන්න දෙන්න අතුරු බාධා ඔළුවට අනවශ්‍යව දා ගන්න නැතුව නිසින්ින්ද බාහන වැඩෙන්න දෙන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී වම් ඇස සහ ඊට උඩු ප්‍රදේශයත් ඊටම අපහසු තත්ත්වයක් දැනුනි. එහෙත් පරයන්කයට පැමිණි පසු එය ඊතා සුවදායි විය. එහෙත් මගේ සිත ඉක්මනින් පිට යන බව දැනේ. ආස්වාසය කිරීමේදී මම හිතලා ආස්වාස කරන බවද මට හැඟේ. මෙය මට අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මේක මේ ප්‍රකාශය එක වාක්‍යයක් ගත්තොත් මගේ හිත පිට යන බව තේරෙනවා කියලා මේ හිත යන කඩප්පුල හිතට ඇයි වදේ මම කියන්නේ? උදාහර කෙනෙකු උඹේ නෙවෙයි. මේක උඹත් නෙවෙයි උඹේ ආත්මයත් නෙවෙයි ඒ නිසා හිත යන්න ඇරලා තොට ඕක තමයි මං කියතෝ මගේ නෙවෙයි කියලා කියන්නේ ඒකට යන්නෙත් නැහැ. අපිට හරි ලොකු ප්‍රශ්නයක් මේ හිත පිට යනවා කියලා. මේක මොකද මගේ කියාගත්තා ඉන්නේ. අල්ලපු කෙනා මතක හිත පිට ගියේ කියලා ප්‍රශ්නක් තියෙනවද? ගාලන්න උගේ හිත පිටිය උගිනේ දැන් මේක මගේ කරගත්තට පස්සේ ඒක යණ යන තැන කරගන්න කඩප්පුඩි වැඩ දෙයරම මගේ මල්ලට වැඩ ඒ නිසා මිනිහට කතින් කතා කරලා කියන්නේ හිත මේ මහපං මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි හැබැයි මේ විනෝඩ විකල්පයක් තියෙනවා එතකොට යා කියන්නේ හරි එනම් බබු ගහන කියන මම මොකද කරන්නේ ආ මේ ආනපනදී බලපන් මේ වර්තමාන මොහොතේ ඉන්න බලපන් ඉතින් කරන්න වැඩක් දීලායි කියන්නේ ඔබ ඒ පිට තියෙද්දි මේ කඩපුලි ඇවිදිනවා නම් නන්නත්තර වෙනවා නම් මම ඔබට අයිතිවාසිකම් කියන්නේ මම අර පර්ත් ගියාට පස්සේ කිව්වා මේ අනුන්ගේ ළමයිගේ උපැන්න සාතිකේ තාත්තයි කොටුවේ අස්සන් කෙරුවට පස්සේ මල කරදරයක් නෙදී කාගේ ළමයිද අපි දන්නේ අපි අස්සන් ගන්නවා ඇත්තක වගේ තාත්තයි කොටුවේ මගේ බබා ඉතින් මේ කොහොම බුදුහාම කරන රූප වේදනා සංඥා සංකාර තේරම. ඒක සැදී කරන්න පුළුවන්කම නෙමෙයි මං කියන්නේ. ඒකට විකල්පයක් දීලා කියනවා හිත පිට යනවනේ ඒ පිට යන එක මගේ නෙමෙයි. ආන්නේ විදිහට මේක පුරුදු කරන්න පුරුදු කරන යනකොට තේරෙනවා මේ අහක යන දේවල් එකට ඇඟට දාගෙන දුක් ගන්න එක තමයි පුත්තජනක වැඩි. බුදුරජාණන් ශ්‍රී මේ කේහිදී පොත්ත ගලවලා කන හැටි කියලා තියෙනවා. අපි පොත්තත් එක්ක කරා. අපි කලියුත්ත පෙන්ලා තියෙන නිසා හිතට කියනවා කලියුත්ත කරනවා ඒකේ වගකීම් මම බාර ගන්නවා ඔබ හිත පිට ගියානේ වෙන දෙයකට කියන්නේ ඒකට මම වගේ කියන්නේ ආන්න එතකොට තමයි තේරෙන්නේ ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී වම දකුණ මෙනෙහි වීම අනුව යටිපතුල් වල ස්පර්ශය හොඳින් දැනෙන අතර නිදිමත ඇතිවේ. බාහිර අරමුණුද නොමැතිය. තවත් සමහර අවස්ථාවලදී හිත මදක් ඉහළට යනු දැනේ. හිස මදක් ඉහළට යනු දැනේ. වම් වම දකුණ ලෙස ඉබේම මෙනෙහි වීම සිදුවේ. මෙහිදී ඇතිවන නිදිමත හා වැටෙන ස්වභාවය නැති කර ඉදිරියට ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද? ඒ සක්මන ගැන ආනාපාන ආනාපානය ගැන ළඟට මුලින්ම ඊතා සියුම් කෙටි හුස්ම ඇතුල් වී පිටවන අතර හුස්ම දෙස ඊතා ලං වී බලන විට එහි සියුම් බව හා කෙටි දීඝු බව හොඳින් දැනේ. මේ අතර බාහිර අරමුණු පැමිණීම අඩු නැවත ආනාපානයට හිත ගත හැක. තවද තවත් අවස්ථාවක ඉහත සඳහන් පරිදි ආනාපානය ඇරඹේ. හුස්ම නොදැනී යන විට කය තිබෙනවාය යන අරමුණත් බාහිර අරමුණු නොමැතිව සිටිය හැක. තවද සියුම් ආනාපානයේ සිදුවන අතර හිස ඉදිරියට පිටුපසට සහ දෙපැත්තට පැද්දෙමින් තිබෙන අවස්ථාද ඇත. මෙහිදී බාහිර අරමුණු නැත. තවද හුස්ම ඇතුල්වීම පිටවීම නිරීක්ෂණය පටන්ගෙන ඉතා කෙටි වේලාවකින් නිදිමත පැමිණීම වැඩි වශයෙන් සිදු වී ඇත. මේ අවස්ථාවේ අරමුණු වැනි යම් දේවල් සිතට පැමිණ යන බව දැනේ. ඒවා හඳුනාගත නොහැක. ගරු ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවේ දැනෙන නිදිමත මගහරින්නේ කෙසේද? ඉහත සඳහන් අනෙකුත් අවස්ථාවලදී කුමක් කළ යුතුද? ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා. මේ දෙකේම එක සංසිද්ධියක් මට පේන්නේ. ඒක මෙහෙම කියමු මේ ලියපු එකනට උනන්දුවක් ඇති වෙන්න නැත්නම් ධෛර්යයක් වෙන්න. සක්මන් කරගෙන යනකොට විතරම අපිට ඇති වෙන දැඩි රාගය සහ ද්වේෂය අඩු වෙනවා අරමුණට හිත ගිය නිසා. ඉතින් රාගේ ද්වේෂේ නැති වෙච්ච ගමන් අපිට දැනෙන දේ තමයි නිදිමත. ඒ නිසා අවදි වෙලා ඉන්න හරියක් අපවදි වෙලා තියෙන රාගෙටයි ද්වේෂෙටයි කියලා මතක තියාගන්න. අපි උනන්දුවේ කටයුතු කරගෙන දඟලන හැම වෙලාවෙම ඊටපස්වපත් වෙන්නේ රාගේ තියෙන නිසා ද්වේෂෙ නිසා. මේ රාග ද්වේෂ නැති කරන්න පුළුවන් කියන්න ගොඩක් වෙලා යන්නේ සර්වඥන්සේ පෙන්නන ක්‍රමයට ඔය කායගත සත්‍යය දැම්මට පස්සේ සමහරට තප්පර ගානකේ සමහරට උස්ම රැලි ගානකේ සමහරට විනාඩි ගානකේ ඔක අඩු වුණාට පස්සේ නිකම්ම හිතට පෙට්‍රල් නැතුව යනවා, ඉන්ධන නැතුව යනවා. ඊට පස්සේ මේක නිකන් නිදි කිරා වැටෙනවා. ඉතින් දැන් නිදි කිරා වැටීම අපට පේන්නේ මේ කෙලේශයක් විදියට. නමුත් ඇත්තටම එක පැත්තකින් බලන කෙලෙස් නැතිකම නිසා, දරගින්දර නැති නිසා සීතල වීමක් තියෙනවා. මේ පැත්තෙන් බලනකොට මේක හොඳ දෙයක්. ඒ හිතේ තියෙන නින්දේදී පරියන්කේදීව සක්මනේදීව තදි රාගයේ සහ ද්වේෂයේ නැති නිසා බුසුබුසු ගාලා පත්තු වෙන්නේ නැහැ මේක දැන්. නිවෙන්න පටන් ගන්නවා. නිවෙන්න පටන් ගන්නකොට සූදානම් නැති මනස නිින්දට වටනවා. ඒ නිසා අපේ ලොකු සාංශ කියන්නේ මේ වගේ කෙනා සූදානමින් යන්න මේ වෙන්නේ රාග ద్వේෂ සංසිඳීමක්. ඒ නිසා මේ රාග ద్వේෂ සංසිඳීවිච්ච වෙලාවට නිින්දට යනවා කියන්නේ මාරපාක්ෂික වැඩක්, කෙලෙසියක්. මෙතනදි මට අවදියෙන් ඉන්න නම් මේකට ලෑස්තිලා ගිය ගමන් කෙලින්ම අවදියක් එනවා. එච්චර. වෙන මොකක්වත්ම ඕනේ නැහැ. නින්ද නැති කරන එක නෙමෙයි තියෙන්නේ. මේ අරමුණේ හිත පැවැත්වීම නිසා රාග තදබල රාග ද්වේෂ නැතිවීමයි වෙලා තියෙන්නේ. මේ බවට ලකුණ තමයි භාවනාදී නිදිමත, නීරසකම, කම්මැලිකම ඒකාකාරී ගතිය. නොදැන ගියොත් අතරමං දැනගෙන ගියොත් තේනවා මේක භාවනා දියුණුවක් කියලා. එතකොට යාට තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණේ සියුම් භාවය එනකොට රාග ද්වේෂයන් දුර වෙනකොට කෙලෙස් අඩු වෙනකොට ප්‍රතිපදා විදිහට යනකොට මේ දේවල් වල තියෙන ඇලීම වෙනුවට තෘෂ්ණා වෙනුවට නිබ්බිදාව කියලා දේවල් වල රස විඳින්න බැරි ගතියක් දේවල් වල ඇලෙන්නේ නැති ගතියක් ගියා නම් ඒක තමයි නිවන කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. නමුත් අපි මෙතෙක් කල දඟලලා වැඩ කරපු හිත මේකට ලෑස්තිලා යන්නේ නැති හිත, බනහක් නැති හිත, යොන්සමස්කාර නැති හිත මේක නිදිමත කියලා පටලවා ගන්නවා. ඒ නිසා ලෑස්තිලා යන්න ප්‍රාණ හරි ගියොත් මේකේ කඩਿੱතු ගතියක්, ඒකාකාර ගතියක්, නිදිමත ගතියක්, අසරණ ගතියක්, නොතේන ගතියක් එනවා. අන්න ඒකට අවදි වෙන්න ආධුනික යෝගාවචරයේ සතිය මදි මෙතේ. මේ සතිය ඩබල් ඩෝස් වෙන්න ඕන මෙතන. සතිය දියුණු කරලා කියා ගන්න ඕනේ. ඒක හරියට මොකද්ද නිදර්ශනයකට කියන්නේ. රෝගයක් සුව කරගෙන එනකොට පළවෙනිම බෙහෙත් පන්තියෙන් බෑ. ඒ බෙහෙත නැවත නැවත දීලා තමයි අර දුර්වල කරගත්ත විෂ බීජය සම්පූර්ණයෙන්ම අඩු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා නැවත නැවතත් ඒකම කරන්න ඕනේ සමහරලාට හරියට දන්නවනම් මේ විෂ බීජය තියෙන කියලා ඒ විෂ බීජ නාශකය වැඩි කරලා දීපු ගමන් තනි වෙනවා. ඒ නිසා වැඩි හරියන බව තේරුම් අරගෙන මේ නින්දට අවදි වෙනවයි කියලා මේක කියන්නේ ඒක එච්චර ගැළපෙන වචනයක් නෙවෙයි. ඒ කියන්නේ නින්ද ලෑස්තිලා යනවා. නින්ද එනවයි කියලා දැනන ගියාම එන්නේත් නැහැ. තමන්න තියෙනවා අරමුණේ පිහිටීම නිසා රාග ద్వේෂ නැතිවීම බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක්. මගේ ආශ්චර්යයක් නෙවෙයි ඇත්තටම. බුදුජානනාසික ආශ්චර්යයක් අපි එකට සමාදන් වෙනකොට ඉදිරියට යන්න ගැම්මක් වෙනවා. ඒක නිසා මේ දෙපොළෙම සඳහන් වෙලා තියෙනවා. අනිකුත් කියලා තියෙන දේවල් එච්චරම බරපතල දේවල් නෙවෙයි. ඒ වගේ කරන් තියෙන නැවත නැති හිතියොදනකොට ඒ පොඩි පොඩි දේවල් මට්ටම් වෙලා යනවා. මේ නිදිමත පිළිබඳව නම් මේක හොඳටම කැපිපේන විදිහට ඉවිලා තියෙනවා. ඒකට සූදානම් වෙලා යන්න සූදානම් වෙලා ගිහිල්ලා ඒ සියුම් අවස්ථාවට එනකොට අරමුණ අත නැර දිගට ඇසුරුකරනද නිජමත අපේක්ෂා කරලා යන්නේ එතකොට ප්‍රශ්න ගාක් කියලා දුරවන ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අධික ආශාව නිසා කර්ම සිද්ධ වෙනවා අධික ආශාවෙන් පින් රැස් කරනවා කර්ම රැස් කිරීම හොඳ නැහැ අධික ආශාවෙන් පින් රැස් කිරීම සුදුසුද? අපි හරිම සතුටෙන් එය වර්ණනා කරනවා. කිරීම සුදුසුද? නැත චිත්‍රය උත්තරම සරල නෑ. අධික ද්වේෂ නිසා පින් රැස් කරනවා. අධික ආශා නිසා පින් රැස් කරනවා. අධික ආශා නිසා පෞරස් කරනවා. අධික ද්වේෂ නිසා පෞරස් කරනවා. මේ අධික ආශා නිසා පින් රැස් කරනවා කියන්නේ ඒක මේ මේ එක්‍රම විචල්්‍ය සාධකයක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේ හතරම වෙන නිසා බුදුරජාණන්සේ අපට සඳහන් කරනවා අධික ආශාවෙන් හෝ අධික ද්වේෂයෙන් හෝ පිංගස් කරන එක හොඳයි පෞරස් කරන වෙනවා. එච්චර. ඒකට ගියාට පස්සේ අපි කුසලයක් රැස්කරන්න ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ක්‍රමසාවිදිව දන්න ඕනේ. ආශාවෙන් විතරක් කරන්න බෑ කුසලයක් රැස් කරන්න. ඒක ක්‍රමවිදිව දන්න ඕනේ. ඒක තමයි ද්වේෂයත් යොදන්න වෙන්නේ. දන්නේ නැතුව ඇති නමුත් නැතිව කෙරෙන්නේ නැහැ. ඒ ගියාට පස්සේ කුසලයට ගියාට පස්සේ දැන් අකුසලයේ අයින් කළා කුසලයට ආපු මිනිහට නැත්නම් ගෑණිට කියන්නකෝ ඊට පස්සේ වෙනවා අධි කුසලෙ. එතකොට කුසලයේ අතහැරලා අධි කුසලයට යන්න නම් ඉස්සෙල්ලා පාපය අතහැරලා කුසලයට එන්න දරගන්න. ඒකට ආවට පස්සේ අපි නිෂ්පාසයේදී කුසලයේ වෙනට අධි කුසලයේ හම්බෙයි. ඉතින් ඊට පස්සේ ඊට වැඩි අධි කුසලයේ හම්බෙන. එතකොට අරක නිකන් බාලාංගපන්තියක් වෙනවා. ඒ නිසා කරගෙන කරන යන්නේ කුසල රැස් කරන්නේ කුසල් වලකට නෙවෙයි. පවුදුරුවන් කරා. වෙන මොකක්වත් නැහැ. එනිසා ඒකේ ප්‍රයෝජනෙ සලකලා ඒ දේ කරන බෑ ඒක ආන්තික අවසාන ඵලය නෙවෙයි. එතෙන් ගියාට පස්සේ අධිකුසලයේ පෙනේ. එතෙන්දි මේක පැත්තක තියලා අධිකුසලයට යන්න ගියේ නැත්තම් ආයසරය හිර වෙනවා. එනිසා දිගින් දිගටම දිගින් දිගටම කිං කුසල ගවේෂීව අධිකුසලය මහත්ඵල මහානිසංස වෙන දේවල් දිගේ යන්න දන්නේ නැත්තම් ආයෙ යට බිස්නස් එකක්වත් කරන්න බෑ. මොනම දෙයක්වත් දිනු වෙන්න බෑ. නිසා ලැබෙන ලැබෙන අවස්ථාව අරගෙන ඉදිරියට යන්න ඉස්සලාම් පවයින් කරන්න පින පාවිච්චි කරාට දෝෂයක් ඇති වෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීම අද දින පටන් ගත්ෙමි. එම භාවනාවේදී යෙදීමේදී ඇවිදිය යුතු වේගය පිළිබඳව උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ තුන්වෙනි අවස්ථාව සක්මන ගැන ආපු මම ඉතින් අපේ ලুকু ආම්දරන්ට අඬන්න නැතුව කියලා අන්තමන්තමක හදවගත්තා. අපි ඉතින් ටිකක් මං කියන්නේ අහනා වගේ පේනවා හැබැයි. කොහමද සක්මන් හල්ලලා අදත් මට ආඩම්බරකින් කියනවා ඕන්නම් මේ පාරේ වුණා සක්මන් කරන්න පුළුවන් කියලා. මම කිව්වා සක්මන් කරන්න ඕනේ වැලි මලුවක් දැක්කත් පිංචිත වෙනවා. හොදට පන්සලක තිබිච්ච ප්‍රධාන අංගවල ගාන්ටාර කුළුණ තියෙනවා. ලවුඩ් ස්පීකර් සෙට් එක තියෙනවා. නිස්සද්දභාවයේ වැලි මලුව යුව නැහැ. හම්බු ඇහෙනවද මන්ද? ඒක නිසා අපි සන්තෝෂ වෙන්න ඕනේ අද ඉස්සලාම කවුද ධක්මං කරලා තියෙන. ඉතින් අපි කොහොම සාදු කියන්න වටිනවා. නමුත් අයි බගෑවෙන් ඉල්ලා ඉන උපදේශ මම ආයසරයක් කියනවාට මුල් උපදේශ පන්ති අහන එක මම නෙවෙයි හරුවඥය. මේක විතරක් නෙවෙයි ලෝකේ තියෙන්නේ. නමුත් මං කියනවා අපි ඒකට ඉදිරිපත් කරලා තියෙන මූලික උපදේශ පන්තියක්. හරි දැන් මට උතන කතා වෙච්ච ඒවා මට අහුන්නේ. මට කියන්න තියෙන්නේ මං කියන house of fashion එකට CD 100ක් විතර බර්න් කරලා දෙන්නේ කියලා. පළවෙනි instructions තියෙනවානේ. ඒ වගේම මේකේ තියෙනවා මූලික කමඨාන් උපදේශ කියලා ඒකම ලියපු පොතකුත් තියෙනවා. ඒක අලුතෙන් එන අයට හැමදාම එනකොට නැත්තම් යනකොට හරි ගෙදර ගෙනියන්න ඒක හදලා දෙන එක ඒක මගේ මූලික අදහස වුණේ. ඒ වගේම මං කියන්නේ ඇත්තටම මේ භාවනා කරගෙන යන කට්ටියට තල්ලුවක් දෙනවට වැඩිය වැදගත්ම දේ තමයි මේකට ඉස්සලාම් පෙළඹෙන කෙනා. අපේ ජීවිතෙත් ඒකයි වැදගත්. ඒ මනුස්සයාට කොහොමඩක්ක සලකන්නේ. ඒ නිසා හැමදාම ඒ මූලික උපදේශපටියේ දානක බලන කට්ටිය නම් කන කම්මැලි හිතන මේ ධම්මජීව ආඳුරෝ කොයි වෙලාවෙත් එකමයි කියන්නේ. මත අලුතෙන් එන මනුස්සය ගැනයි මම කියන්නේ. ක්‍රම තුනකට කරත හැකි මට අස්සලිය ලෙවල තියෙනවා සමහරලාට අපි සක්මන් ගන්න භාවනා කරන දාන සමහරට ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල දාන සමහරට විනාඩි 30කට විතර වගේ මූලික උපදේශපන්ති දාන. නමුත් මේ මුළු එකම අහන්න පැයක විතර වෙලාවක් අවශ්‍යයි. නමුත් මේ වෙලාවේ අහලා තියෙන ප්‍රශ්න මුල් දිනටත් එක මම මතක් කරනවා. මේ මුල් උපදේශ පන්තියේදී මම මතක් කරනවා තමයි සක්මන් භාවනාවට පුරුදු එළමෙන කෙනා වැලිමලුවට යන්න, සක්මන් පෙතට යන්න, කියලා අදිස්ථාන කරන්න හිතගෙන මෙන්න මේ ටිකේ තමයි මම සක්මන් කරන්නේ කියලා. අදිස්ථාන කරලා හිතගෙන බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි, සක්මනේ නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිතගෙන ඉන්නේ මම ඒ බව දන්නවා. ඒ බව දන්නේ නැත්නම් තාම සක්මණට සූදානම් නැහැ. දන්නේ කොහමද? මේ පතුල් දෙක පොළවේ තෙරපිලා තියෙන හැටි පේනවා. ඉඳගෙන ඉන්නකොට නම් මේ පිරමීඩේ හැදෙන තියෙන ඉඳගෙන ඉන්නකොට ඉටිපන්දමක් ගැහුවා කියන තේරෙන්නේ. ආන මේ ටික තේරෙනවා නම් ඒ දැනගන්න මේ කයේ සහයෝගය දැන් ලැබිලා තියෙනවා. ඒ වුණත් ඒ ටික දැනුණත් කියනවාට අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 5ක් විතර නිකාන් එහාට මෙහාට යන්න කැමැති නම් පිනිපාවද පිට බිම්මල් කොටියට කඩියෙක් යනවා රජෙක් වගේ කියලා සිද්ධෝ කිය කිය එහාට මෑත් නිකන් එහාට මෙහාට යන්න ඇඟට දෙන්න ඇඟේ වේගේ තේරුම් ගන්න. මෙතන ඉලස මෙනේ කරන්නේ නැහැ, ධක්මනකුත් නැහැ. අර ඉඳගෙන හිටියානම් හිරි කැඩෙන්න, නිදාගෙන හිටියානම් නිදි කැඩෙන්න, ඇඟට ගියාම ඕන ඇඟ තේරුම් ගන්නවා සාමාන්‍ය වේගය. එතකොට යයින් හිටගෙන හිටගෙන ඉන්න බව මෙනේ කිරීමක් වෙලා තියෙනවා. පළවෙනි විනාඩි 5 විතර යහට මට ඇවිදලා තියෙනවා ඊට පස්සේ තමයි මේ සියල්ල හරිනම් යටි කයට හිත යොදලා අර වේගයෙන්ම ඇවිදිනකොට මේ පියවරේ බර මාරු වෙන හැටි වමෙන් දකුණට දකුණින් බවට මාරු වෙන හැටි දන්නවනේ ඒ ටික තමයි ඊට වැදගත් වෙන්නේ. ඒකේ මූලික උපදේශ ටිකේ තියෙනවා ආයිත් ඒක නිසා අපි ඉල්ල හිටිනා මේ ඇලන් මෙටිනාරාමේ කාර්ක කාර්ක මණ්ඩලයෙන් ඒ ආධුනිකේන අය වෙන් කරලා පුළුවන් පුළුවන් විදිහට ඒ මූලික උපදේශයත් යන වෙලාවේ ගෙදර යන වෙලාව හරිය ප්‍රශ්නයක් ඇත්තේ නෑ. එතකොට කියව ගන්න පුළුවන්. හැබැයි මේ ඒ CD තැටි මේ මේ ඒක වහන්න පාවිච්චි කරන්න ගන්න එපා. මේ දෙන කොළ පට්ටක් අවදන්න කරවලොතට පාවිච්චි කරන්න ගන්න එපා. ඒක භයානක අපරාධයක් බව මම ප්‍රසිද්ධිය කියනවා. මෙව සෙල්ලන්නේ. මේක ගිනිච්චන සංඥාංශ නම ගෙදෙට්ට වඩම්මා ගත්තා වගේ කියලා හිතනවා. බුදුන් වඩම්ම ගත්තා වගේ කියලා හිතන්න මේ නිකන් දුන්නට සෙල්ලමක් නන්නේ. නිසා කැමැති නැත්තම් ගෙනියන්න එපා. මේක හැම කෙනා මේ කරලා දෙන්නේ ලොකු සාසනික හැඟීමකින්. ඉතින් ඒ නිසා ඒකට ගරු කරන්න පුළුවන් නම් දීප නැති කෙන අපි පොදුවේ සමාවිල්ලමු. ඉස්සරහට ඒක හදලා දෙන එක ඉතර ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අරුන්ට හරි ඒ අසිතට හරි අසිතට හරි මට හරි කියලා එවුවොත් අපිට මේ බණපටිය සීට් එක බන් කරලා තැපෑලෙන් එවන්න පුළුවන්. එහෙමත් ව්‍යාපාරයක් තියෙනවා. ඕනම කෙනෙකුට අවශ්‍ය නම් නිසනවණියට ගිහිල්ලා ඕ ධම්සරිකට ගිහිල්ලා මේ මේ CD මට ඕනයි කියලා දැනට තියෙනවා ව්‍යාපාරයක්. ඒ CD තුනක් තැපැලි වෙනවා. ඕන කෙනෙක් ඉල්ලීමක් කෙරුවොත් මම නම් කරනවා මේ දන්න කීප දෙනා. මෙයක් ලක්මන් මහත්තයා තියෙනවා. ලක්මන්වත් අපි කාර්ය සභාවේ ඉන්න කෙනෙක්. නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වත් කමක් නැහැ. සංස්කෘතික කරදරයක්. දුන්නොත් අපි CD කර නැත්නම් මූලික කමට උපදේශ පොත තියෙනවා. ඒ ටික කියවන්න මේක අලුත් අය ගැන කතා කරලා පරණ අය වුණත් කිව්වට නම් වැරද්දක් නැහැ. අපි යනවා ඊගාට. තව උදව්වක් කරන්න පුළුවන් මට දැන් කායගත සතියේ මේ වැඩසටහන් දාන වෙනම වෙබ් පිටුවක් තියෙනවා. ඒ වෙබ් පිටුවට මම එකතු කරන්නම් මේ මූලික උපදේශ පන්තියට කෙලින්ම යන්න පුළුවන් පාරක්. ඒ කියන්නේ link එකක්. එතකොට දැන් මට email address දීලා තියෙන කට්ටියට මේ අද කරන මේ සාකච්ඡාව බණ ඊමේල් එකෙන් ලැබෙයි. එහෙම නැති කට්ටිය අර කියපු වෙබ්සයිට් එකට ගිහින් ඒ කියන්නේ damsara.org කියන වෙබ්සයිට් එකට ගිහින් ඒක announcement කියන දැනින් දීම් page එකට යන්න. ඒක ගිහින් ක්ලික් කරපුවාම ඒකේ තියෙනවා අලුතෙන්ම දාන්නේව කොතනද වැටෙන්නේ කියලා. ඒක ක්ලික් කරපුවාම ඊට පස්සේ කායගත සතිය අද කරපු එකට වැටෙයි අවුලින කිහිපයකින් එතකොට එතන යට තියෙනවා ඒ පාර එහෙමත් පුළුවන් මේ නැති පෙප්පල්ට යන බැරි අය සාම සෑයන් ප්‍රදේශයක් ඉන්නවා ඉතින් ඒ අයට කරන්න තියෙනට මූලික කම්තාන උපදේශ කියන පොතක් කියවන්න පුළුවන් නැත්නම් බර්න් කරපු හරිගස්කෝ CD එකක් ලැබුණොත් අහන්න පුළුවන් නම් ඒකක් හරිගස්ලා දෙන්නත් පුළුවන් මේක හොඳයි මේක දක්ෂ ක්‍රමය මේකෙන් තමයි අපි ගොඩක් කලාට දැන් තහවුරු කරගෙන තියෙන්නේ බැරි අය වුණත් එක්ක ඇඩ්‍රස් එක දෙන්න එහෙම නැත්නම් මේ විනාම් කරපු කාටරි ඉල්ලීමක් කරන්න ඒක අපිට හොඳ පසුපතිචාරයක් වෙනවා ඊගාට කරන්න තියෙන වැඩ පිළිවෙල ඊළඟ ප්‍රශ්නය අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මම දැනට අවුරුදු දෙකක් පමණ ආනාපාන සති භාවනාව කරන අයෙක්මි බොහෝ විට පරයන්ක භාවනාවේදී විනාඩි 5ක් පමණ කාලයක් තුල හුස්ම සංසිඳී ගොස් හිත පාළු අවස්ථාවකටපත් වේ. එක් එක් පරයන්කවලදී මෙලෙස හුස්ම සංසිඳී පැයක පමණ කාලයක් භාවනා කරමි. දැනට මාස දෙකක පමණ සිට පරයන්ක භාවනාවේ යෙදී සිටින විට හුස්ම සංසිඳුණු පසු කැරකෙන ඇති රෝද තුනක් හතරක් එක විට නතර වුණාසේ වරහන් ඇතුලේ ඔරලෝසුවේ ඇතුලේ ඇති රෝදමෙන් සිත එක විට නවති මෙලෙස සිදුවි නැවත පැය භාගයකට පමණ පසු සුපුරුදු කුදකලාවටම නැවතපත් වේ මෙසේ මාස දෙකක් පමණ කාලයක සිට සමහර පරයන්කවලදී මෙය වරින් වර සිදුවේ එකම පරයන්කයේදීද තුන් හතර පාරක් සිදුවන අවස්ථා ඇත. එවිට එලෙස සිත නතර වන්නේ විනාඩි 10ක් පමණය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. එකතරක පැනලා දෙන පොඩි එක වාක්‍යයක් විතරක් ඒ මේක පොළොස් පටනතර නැත්නම් දැතිරෝධ නතර වගේ ඉඳලා ටික වෙලාවකට පස්සේ විවේක තැනකට යනවා කියලා. එතන පොඩි කන්ෆියු පටලවිල්ල තියෙන්නේ. අනිත් එක නම් ඇහෙනකොට තේරෙනවා. ඒක නිසා මතක තියාගන්න හොඳ වාක්‍යයක් තියෙනවා වගේම එක පරියන්කදී තුන් හතර සැරයක් යන්න පුළුවන් කියලා. මෙවැනි කෙනෙකුට දෙන්න පුළුවන් අරසකාරී උත්තරයක් තමයි එකම පරියන්කදී මේක 10 12 සැරේ යන්න හරි. ගියාට පස්සේ තමයි තේරෙයි tempත් වුණොත්, ඇවිස්සෙනවා, ඇවිස්සුනොත් tempත්. මේ දෙකම මම නෙවෙයි. ඒකට එන්න ඉස්සල්ලාම හදන්න මහා ලොකු සිල්ලාරයක්. දෙවෙනි එකෙන් ටිකක් අරුම ගතියක් තියෙනවා. තුන්වෙනි එකෙන් හතරෙන් ගියාට පස්සේ තීරේ ඒක පාට ඉල්තම් පතනවා ආය විශ්වෙනවා. කාය තම්පත් වෙනවා ආය විශ්වෙනවා. ඉතින් මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන බව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව දැකලා බලන්න මගේ හිතේ වැඩියම නාපේ තියෙන තැම්පත් වෙන එකටද අරමුණු ඇවිස්සින එකටද වෙනස තියෙන තාක්කල් භාවනාව තව දියුණු වෙලා නැහැ තැම්පත් උනත්, ඇවිස්සුනත් මේ දෙක එකක්වත් මම නෙවෙයි. එකකින්වත් මාව නියෝජනය වෙන්නේ මේ විදිහට යන්න අරින්න යනකොට තේරෙනවා මේක ආවොත් කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලමකේ කියලා අපේ තියෙන කන්දක් නැග පල්ලමක් ආවා කන්දක් නැග පල්ලමක් ආවා දිගින් දිගට යන්න ගියාට පස්සේ තේරෙනවා මේකට gadu ගන්නේ නැතුව හිත කරදර ගන්න නැතුව හිටියොත් ඉඳ ගත්ත ගමන්මත් ඕක තිබිලා තියෙනවා සක්මණේදිත් ඕක තියෙනවා නිදාගෙන ඉන්නකොටත් ඕක තියෙනවා ඕන තැනක යොදලා බලන්න පුළුවන් ඒ නිසා මේ නොකිය කියවෙන්නේ පරියන්ගේ පොඩ්ඩක් දික් කරන්න ටිකක් වැඩිපුර ඉන්න මේ චක්‍ර 3 4 නතර වෙන්න එපා චක්‍ර 10 15 යන්න අරින්න එතකොට මකුළු දැලක කරාදි අයින් කළා මැද තියෙන රවුම දිහා බැලුවා වගේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මේව කැරක් කැරක් කැරක් කැරක් කැරකි අමුතු චක්‍ර වගේක් යන්න පටන් ගන්නවා දෙක තුනක් ගියා නම් 10ක් 15ක් යන්න දෙන එක තමයි ආරක්ෂාකාරී වෙන්නේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව කරමි. දැන් ඉක්මනින් හුස්ම සංසිඳි ඊතා පහසු සැහැල්ලු තත්වයකටපත් වේ. මෙය කිහිප වාරයක්ම අත්දැක්කෙමි. ළඟකදී මට ඊතා ශාන්ත භාවය තුල පැය එකහමාරක් සිටින්නෙමි. ඔබ වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනා අසන්නෙමි. මෙම හිස්තැනට පසු අවකාශයට හිත යොමු කළ යුතු බව පොට්ටපාද සූත්‍රයේ දැක්වේ. නමුත් මෙය මට නොඇතහි. මෙසේ මේ විවේක තැනට පසු භාවනාව කෙසේ යොමු විය යුතුදයි මට කාරුණිකව පහදා දෙන්න. මට සිතුවිලි, වේදනා, ශබ්ද නොදැනි. විවේකීව සිටිමි. සුඛී මුක්තිය කියන්නේ අපි අර කාමරක කාලේ එක දිගට හෝ වරින් වර යමින් විවේකතනට අවකාශයට ගියා නම් ඒකේ අවසානයේ සඳහන් වෙන්නේ කැළඹිල්ලක. ආය පිම්බි මැකිලින් මත වෙනවා ආය සාධ්‍යයක් ඇහෙනවා. එතකොට අපි දන්නවා දැන් අරමුණක් තියෙනවා. එක්ක පිම්බි මැකිලි එක්ක සාධ්‍ය එක්ක වේදනා. මේ අරමුණ දැන් තියෙන බව දන්නේ මේ ඉතිසලා අරමුණක් තිබුණේ නැහැ. නිසා අරමුණ නැති බව තේරෙන්නේ කොයි වෙලාවකදී අරමුණක් මතුවෙච්ච ගමන්. ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ ධර්මචනාතේ හොඳට පැහැදිලි කරනවා. ගියාට පස්සේ නිකන් ආමෝදේ රැළ නතරුණා වගේ පේනවා. ඉතින් ඒක දිහා බලනකොට අමුත්තක් නෑ. ආයෙ රැළ ගැහුවට පස්සේ තියෙන අඩේ. මිච්චර ලතිල තියෙන තැම්පත් වෙලා. ඒක තමයි රූප ධර්මකට සාපේක්ෂව තමයි අපි අවකාශය තේරුම් ගන්නේ. අවකාශින් නැති අවකාශය තේරුම් ගන්න බෑ. වතුරේ ඉන්න මාළුවට මම ඉන්නේ වතුරේ බව තේරෙන්නේ නැහැ. ඌ ගොඩ දානවා. ගොඩ දාපුවම මැරෙන්න ගෑ ගන්නවා. යකෝ ධාකි වතුර ගොඩ දැම්ම නේද ඕන්න කියලා දඟනවා. ගොඩ පොඩ්ඩක් දාලා කියන්නේ ඕම් බලපන් වතුර කියන්නේ ඕක තමයි. බුදුජානනාථ කරන්නේ අපි අර ගොඩ හිටපු එක වතුරට දානවා. වතුරට දාපුවම පේනවා සමහරලාට තියෙනවා මේ අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, සංඥාවක් නැහැ, ඉන්නවා. මේ බව තේරෙන්නේ ආයෙ ගැස්සිලා අවදි වෙච්ච එක. ගැස්සිලා අවදි වෙච්ච ගමන් මේ දැකපු එක දිගේ කතන්දර ගොත ගොත යන්න එපාය. මේක ඉස්සෙල්ලා මං හිතියේ අරමුණක් නැති තැනය කියලා කල්පනා කරන්න ගිය දවසේ සාපේක්ෂව තේනවා මේක ලොකු ශාංශය ඉන්න කාලේ කිව්වේ උදේ පාන්දර අපි කොළඹින් මෙතන උදේ පාන්දර නැගිටින්නේ නැහැ. නැගිට්ටට පස්සේ නැගිටුණාට පස්සේ දන්නවනේ දැන් මම නැගිටලා දැක්කේ මේ දේ, ඇහුණේ මේ දේ කියලා. ඒකට සාපේක්ෂව තේනවනේ නිින්ද ඉඳි මොකක්ද තිබුණේ නැහැ කියලා. අවදි වෙච්ච ගමන් සතිය පිහිටුවා නම් මම සතියේ පිහිටෙව්වේ ඔල්ලුසේ ටික් ටික් සද්ද නැත්නම් කුරුල්ලෙක් කෑ ගහන දමක් හරි කියලා තේරෙනවනේ. එතකොට දන්නවා මේ තේරුනේ මොකද ඊට ඉසල මොකක්වත් තිබිලා නැහැ. ඒකම තමයි ඔය භාවනාවේදී දෙකපාරට විවේක දන කියලා ඩක්කාලා විශ්ලේෂණය. අවිචාරණ පස්සේ කලබල වෙන්න එපා. මේ අවිසීමන සාපේක්ෂ බාහන මේ tempat ක්‍රමයේ තිබුණේ. දැන් බුදුරජාණන් ශ්‍රී කියනවා මෙන්න මෙවැනි මනසක් ඇති කෙනාට ඊගාට මතුවෙච්ච අරමුණ හරහා තමන් හිටපු මූල කර්මස්ථානෙට යන්න පුළුවන් පටලවෙන්නේ නැතුව ආය මූල කරනත හිතා වුණා ආය තැම්පත් වෙනවා. බය වුණොත් පශ්චාත්තාප වුණොත් මට වැරදුනා කියලා හිතුනොත් කතන්දර ගොතන්න හදා ගන්නවා පටලවනවා. එහෙම කරනතු ඇවිස්සෙනවමයි ඇවිස්සුනාට පස්සේ සාපේක්ෂව කලින් හිටි හිතනක බව තේරුම් ගන්න ඒකට උන අවකාශය කියන්නේ මොන හරි කියන්නේ. ඊට පස්සේ මේ ඇතුළත තියෙන අරමුණේ මූල කර්මස්ථානේ මතු කර නැත්නම් ඒ අරමුණේ හිත දාපු ගමන් ආය තැම්පත් වෙනවා මේ විදිහට යන්න පටන් ගන්නවා තැම්පත් වෙනවා ඇවිස්සෙනවා තැම්පත් වෙනවා ඇවිස්සෙනවා ඒකෙන් තමයි අපි මේ අෂ්ටෝක ධර්මේ කම්පාන වෙනවා කියන එකක් අපි ළඟට උගන්වන්න වෙලා තියෙනවා. මේ සැප, මේ දුක, මේ ඇති, මේ නැති, මේ යසස ආයස කියලා ওই දෙකටම නොසැලෙන්න මේ චක්‍ර ටිකක් යන්න මේක භාවනා හොඳ තැන. භාවනා හොඳ තැනක් සාකච්ඡාවෙන්ම සූදානම්ම යෑවෙන්ම මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙන බව දෙකටම සමහිතින් බලන් හිටියොත් භාවනා භාවනා විශ්ින් ගිනින බවත් ආරක්ෂාව පිණිස කියනවා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීමේ උපදෙස් අනුගමනය කරමින් මාස 4ක පමණ සිට ආනාපාන පරයන්කේ දවසකට දෙතුන් වතාවක් පැය කාලක් නිරත වෙමි. දිග කෙටි ආනාපාන බලමින් සමතුලිත තත්වයට පත්වේ. සියුම් හුස්ම රැල්ල අත්විඳිමි. එසේ විනාඩි 10කට පමණ පසු මට කිසිවක් නොදැනී බොහෝ වේලාවකට පසු සිහි වී වරහන් ඇතුලේ නිින්ද ගියා දෝයි පසුතැවිල්ලෙන් වරහන් වහනවා නැවත ආනාපානයේ යෙදෙමි එවෙහිම අවස්ථාවක් නැවත උදා වේ මෙසේ පැය එකක් තුල දෙතුන් දතුන් හතර වතාවක්ම එසේ සිදුවිය. රාත්‍රිය පුරා හොඳ නිින්දක් ලබා තිබුණු නිසා මෙය නිින්දක්ද සමාධියක්දයි ගැටලුවකි. කරුණාවෙන් විසදා දෙනු මැනවි. මේකේ පොඩ්ඩක් වෙනස් පැත්තකට දොර අරිනවා. කලී වෛද්‍යත් ඒක ඕන මතක් කරගන්න තිබුණා. අපි විවේක තැනක ඉඳලා විවේක තැන ඉඳලා නෙවෙයි භාවනා කර කර ඉන්නකොට හිත පිට ගියා. නැත්තම් මට විස්තර කරන්න බෑ මතකයක් නැත් තැනකට යනවා. දන්නේ නින්දද දන්නේත් නෑ මොකක්ද දන්නේක පාරට ඇවිදි වෙලා අවදි වෙච්ච ගමන් සමහරට ආය තමන්ගේ මූල කර්මත්තාන්ට හිත එනවා. ඒක කියන විදිහට හිත එන්නේ. අන්නේ හිත ආවට පස්සේ පශ්චාත්තාපයක් වෙනවා මම අපරාධ කාලේ නාස්ති කරා. නින්ද ගියා දන්නේ නැහැ මොකද උනේ දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේක බලලා තියෙන්නේ අරියාදුවට මේ වෙනුවට කරන්න තියෙන දේ නැත්තම් සර්වඥාන්ස විස්තර කරන්නේ මේ නිින්දේ ඉන්න වෙලාවේ මම දැන් නිින්දක ඉන්නවා හිත පිට ගියා එතන ඉඳලා නැවත ආපහු වෙන්න අවදි වීම මතකේ මේක නැවත අතෙන් යන්න ඕන කියන එක මම හිතලා ගත්ත එකක්ද ඉබේ වෙච්ච එකක්ද කියලා බලන්න. වැරදි තැනක ඉන්නකොට වැරදි තැන ඉඳලා ආපහු Tamanගේ හරි තැනට එන ගමනේ කොහොමද මේ මම වැරදි තැනක ඉන්නව හරි තැනට එන්න ඕන කියලා පටන් ගන්න විධානය කොහෙන්ද ආවේ කියලා. මම කරගත්ත එකක්ද එහෙම නැත්නම් ඉබේ Tamanට වෙච්ච එකක්ද කියන එක මේ ලේඛනයේ තියෙන විදිහට ලියවිලා තියෙන ඉබේ වෙන එකක් වගේ. ඉතින් මේ ලියුපෙකන අත උසලා පොඩ්ඩක් උත්තර දෙනවනම් හරි ෂොක් වෙනවා. එහෙම නැත්නම් ඒක පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා බලන්න ඒ ඔතන කාරිකාන් නිින්දක් වේවා නැත්නම් අරමුණ නැත්නම් ආකාශය වේවා එතන ඉඳලා නැවත අරමුණට සතියට වර්තමාන මොහොතට එන්න කවුද පටන් අරන් දුන්නේ අන්න එතෙන්ද අවදි වෙන්න යනවනම් ඒකට බලාගන්න යනවනම් මට නිදි ගියද නැද්ද කියලා නඩුවක් ඇත්තේ නෑ මේ ආපහු ඇවිල්ලා තියෙන අරමුණටනේ මේ එන ආපහු ආපහු ගමන පිළිබඳ විස්තර හොයන්න හොයන්න තියෙනවා තමයි මෙතෙක් කල් කරපු භාවනාව නිසා තමයි පිටකොට ගියොත් නැවත අරමුණට ගිනක් දාන ගතියක් තියෙනවා ඒක සමාදන් වෙච්ච දවසේ තේරෙයි මුළු සංසාරෙම අපි දැන් තමයි පිටපොට යන එක නැතර කරන්න බෑ. නමුත් පිටපොට ගියොත් ස්වභාවයෙන් ධර්ම ආරක්ෂාවෙන් ආපහු ගෙනත් තියෙන අරමුණේ ගෙනත් තියෙන ගතියක් තියෙනවා. ඒක ගැන විතරක් කතා කළොත් ඌව වැටෙනවා ධර්ම කතාවට. විද්‍යානය ගැන කතා කරුවොත් තිරස්චන කතාවට වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් අවදීන් යන කොහොමද මේ පැටලිලා තියෙන තැන ඉඳලා ආවේ ආවට පස්සේ නිින්ද ගියාට පශ්චාත්තාප වෙන වෙනුවට මේ වෙච්ච එක දිහා බැලලා ආපෞසරයක් ඒ අරමුණට ගිහ භාවනා කරගෙන ගියොත් ලක්ෂ වාරයක් තමයි තේරෙන්නේ මේ වගේ පිට යනවද, නිින්ද වෙනවද, අවකාශයට යනවද දන්නේ. අප වරමුණට එනවා මේකේ හුරු වෙන්නේ. මේකේ සිද්ධි වෙන්නේ. මේකට කියනවා වශීකරණය කියලා. දිගට දිගට කරන්න පටන් අරගත්ත පස්සේ තේරෙනවා මේ අපි ඉන්නේ හිතෙත් නෙවෙයි යටි හිතේ. ඉදිනදා ජීවිතයේ මේ රූප ශබ්ද ගන්ධ රසත් එක කරන ගණිතයක් නෙවෙයි යටි හිතේ සර්කිට් එක බල බල ඉන්නේ කොහොමද මේ යාන්ත්‍රණ වැඩ කරන්නේ කියලා බලන්න කලබල වෙන්න එපා මේකට යා ගන්නත් අමාරුයි. ගිය වෙලාවේදී ඇලනිකේ පුදුම පහන හොයන්න බින්ගට රිංගුවා වගේ. මේක ඇතුලේ විශාල බුදල් සම්භාරයක් තියෙනවා. ඒ නිසා හොඳට මැප් එක බලන්න පිට යනවා අපව වෙනවා පිට යනවා අපව වෙනවා පිට යනවා නොවෙන්න පුළුවන් සමහරට අවකාශයට යනවා වෙන්න පුළුවන්. මේ ගමන් සිදු වෙන්නේ සම්පූර්ණ චිත්ත නියාමයකට අනුව. මගේ නියාමයක් නැහැ. මේක ඕනම කෙනෙකුට සිදු වෙන්නේ එක තාලෙට. ඒකේ නෑ ගෑනු පිළිම ගැතිය. ඒකේ නෑ මේ පාරමිතා පුරලද අනම්මනම් මොකුත් නෑ. මෙන්න මේක දැනගත්ත දවසේ තේරෙයි මම මේ අවබෝධ කරන්නේ මගේ හිත නෙවෙයි මානව හිත. මම මේ අවබෝධ කරන්නේ මනුස්ස හිත. මේකටයි බුදුරජාණන්සේ අපිට මේ මහා පුස්තකාලයට අපිට දොර ඇරලා තියෙන්නේ. කලබල වෙන්න එපා. ලක්ෂ වාරයක් වැටෙන්න අරින්න හදන්න. වැටෙන්න අරින්න හදන්න. එතකොට තේරෙනවා මේ ගැන අපිට අවබෝධ කරගන්න පුළුවන්ද සංදු දරුවල් පෙන්කරච්චල් කර කර ඉන්නකොට රූප බල බල ඉන්නකොට. සද්ද අහිනකොට බෑ. ඒ සමුගත්තට පස්සේ තමයි මේ තිරේ යටපැත්තේ වේදිකාවේ පිටිපස්සේ යන සෙල්ලම් පෙන්වන්න තියෙන්නේ. ඒ නිසා මේක ලක්ෂ වාරයක් වෙලා කල්පනා කරන්න මේක කිසිසේත්ම මගේ කුසලයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ කුසලයක්. බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් තමයි මේ වේදිකාවේ යද්දි වේදිකාවේ යට යටිිතේ සිදුවන දේවල් අපිට දැනගන්න පුළුවන් ගැතිය. ඒ නිසා ගෞරවයෙන් එහෙම නැත්නම් සූදානම් මේකට ගිහිල්ලා බැලුවොත් තේරෙන පටන් අරගනි මේක Tamange කොටහ Taman උපයනවා මිසක කාගවත් දෙයක් හොරකම් කරන්නත් බෑ උපයපු දෙයක් කාටවත් දෙන්නත් බෑ මේක තමයි මිනිස්සෙක් විසිකල යුතු වටිනා දේ කියලා වැරදිනවා දෙයක් නැහැ කොයි එකත් හරි අන්නේ විදිහට අවදියෙන් ගිහිල්ලා මේක පුළුවන් තරම් පැදුර දිගේරලා බලා ගන්න ඉක්මන් වෙන්න යනවා එමීට යන්න දෙන එකයි කරන්නේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ වාඩි වී කයට හිත තියන විට දැනෙන්නේ ආස්වාස් ප්‍රාස්වාසයයි. එය දකිමින් සිටින විට හිත පිට ගියත් නැවත හුස්ම රැල්ලට හිත තියනවා. එවිට ආශ්වාස ප්‍රාශ්වාසයේ සියුම් බවට පත් වෙනවා. ඉන් අනතුරුව සියුම් බව මෙනෙහි කරන්නේ නැතුව ඒ දෙස බලා සිටින විට මොහුන් මොහුනේ ඉවසන්න බැරි තරම් පුපුරු ගැසීම් දැනෙනවා. එවිට නැගිටින්න හිතෙනවා. ටික වේලාවක් පුපුරු ගැසීම් දිහා බලාගෙන ඉන්නවා. බැරිම තැන නැගිටින්නට හිතෙනවා. නැගිටින්න නැගිටිනවා මේ පිළිබඳව උපදේශක් දෙන්න. තවද වම දකුණ වශයෙන් සක්මන් කරන විට નિરાයාශයෙන් পায়ට හිත යනවා විටක බාහිරයටද හිත ගියත් සක්මනට හිත කියලා සක්මන් කරනවා. පසුව තේ පපයේ දැනීම් වලට පමණක් හිත යනවා. මෙසේ වෙන විට හිතට කම්මැලි බවක් දැනුණත් එයත් ඉවසාගෙන දැන හෝ දැනගෙන භාවනාව කරනවා. මේ පිළිබඳව උපදේශක් ලබා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකම ඉස්සල්ලා එකත් එක්ක ගලපලයි සලකා ගන්න විග්‍රහ කරන්න කැමැති. හිත පිට ගියා. ඊට පස්සේ ආයෙ තමන් ආනපාන ගත්තයි කියලා කියනවා. ඒකෙදි ප්‍රශ්නයක් මතුවෙනවා. හිත පිට ගියේ වෙලාවේදී පිට ගිය බව දැනගෙන මම ආනාපාන ගත්තද? ඒව නැත්නම් හිතම අනායාසයෙන් ආනාපාන ගිරන් දැම්මද කියන එක සම්පූර්ණ විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඒක ඒ කීලිපේකනායි වාක්‍යයකට බඳාන. දෙක ආනාපානට ආවට පස්සේ බලන්න ආනාපාන මේ හිත පිට යන නිසා ඇවිස්සීලාද නැත්නම් පිට යන ඉස්සලා තිබුණු සාන්ත ගතියෙන් එහෙම ඉන්නවද කියලා. අපිට යම් විදිහකට සාක්ෂි දෙන්න පුළුවන් නම් හිත පිට ගියා ආපෞසරය ඇවිල්ලා බලනකොට තිබුණු විදියට මානපණ තියෙනවනම් ඇත්තටම හිත පිට යාමක් හෝ කෙලෙස් ඇති වීමක් එතන කරක් පශ්චාත්තාප වෙන දෙයක් නෑ මොකද ආනපණ එහෙම සංසිඳිලා තියෙනවා ඒ නිසා ඉස්සරහට අපිට උපමානයක් ගන්න පුළුවන් අපිට සංසිඳෙන්න ඕන නම් ආනපාන ඵලයන් ඇවිසෙන්න ඕන නම් පිටපඩ එච්චර ඉතර කියන ඔබට ඕනේ නම් විවේක වෙන්න මෙන්න තියෙනවා තානාය පොළ තිප්පොළ ඒක ඕන නම් රත්යදු ගන්න ඵලයන් දෙකේ එකටවත් ප්‍රමුඛතාවයක් දෙන්න එපා ගිහිල්ලා ආනපානට එන එක නැවත නැවත බලන්න මේක තමයි අපි උපේලා තියෙන දේ. ඒක හරිද කියලා බලන්නේ ආවට පස්සේ ආනපානේ සංසිඳිලමයි හේම තියෙනවනම් ඒතෙල්ල වැඩ පටන් ගන්න යන එකයි තියෙන්නේ. සක්මණේදිත් මේක වෙනවා, පරියන්කෙදිත් මේක වෙනවා. මේ නැවත Tamange අරමුණට හිත එන එක තමයි සතුප්පාදී කියලා කියන්නේ. ඒ සතුපාදී අත්දකින්න පිට යන්නම ඕනේ. පිට යන්න තෝ බලන්න කරන්න බෑනේ. මේ හිත පිට යන එක අපිට දෙයියෝ දීපු ආශිර්වාදයක්. කාටක් තියෙනවනේ ඇති වෙන්නේ නේ. ඉත පිට යන එක විනෝද කාටවත් ප්‍රශ්නයක් නැහැ. මේකේ ආපහු වෙන හොඳ පැත්ත විතරක් බලන්න. සරු පැත්ත විතරක් බලන්න. එතකොට තමයි තේරෙයි. මේ ගැන හරියසන තෘෂ්ණාවෙන් කරන්න යන්න යන්න යන්න ඇවිල්ලා බලනකොට ආනපනේ කලබලයක් නැතුව එහෙම තිබිලා බව තියෙන බව පැවිතිලා තියෙන බව දකිනකොට තේරෙන්න පටන් ගන්නවා මේ ස්වභාවයෙන්ම අපේ මනස නිවනට කැමති කුසලයට කැමති. ඒකට අනුග්‍රහ කරන්න දන්න නිසා අපි පිටිගිය ගැන කතා කර කර හිටියට ඇවිල්ලා බලනකොට ගෙදර අවුලක් නැහැ. එන්න ඒක දකින්න කියන්න පටන් ගන්නකොට මේ යෝගාවචරය භාවනා කරන්නේ විනෝදාංශයක් වෙනස. මේක නිකම්ම නිකන් සෙල්ලක්කාර වැඩක් භාවනා කරනවා කියන්නේ වලතොත් තට්ටමන දාඩිය දාගෙන දඟලන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඇත්තටම මෙතෙන් නෙට කල් යනවා. මෙතෙන් ආවට පස්සේ මේක රසාස්වාදී ලබන හැටි, සිලිලාරේ ලබන හැටි මම කියන්නේ. ඒ නිසා මේක මේ යෝගාවචරය ඉන්නේ අන්න එහෙම තැනක ආපසු එන ගමන බලන්න ඇවිල්ලා බලන්න ආනපනේ කලබල වෙලා නැත්තම් මේක තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ භාවනා කළ යුතුයමද? එදිනෙදා සතියෙන් සිටීමෙන් වැඩපළ කිරීමෙන් පමණක් සෑහේද? මල් පහන් පත්තු කර බුදුන් රදුන් වැඳීම කළ යුතුයමද? මේ විදිහ භාවනා කරනවා කියන පළවෙනි වචනේ අර්ථය දුන්නා නම් උත්තර ප්‍රශ්න තුනම උත්තර ලැබෙනවා. මොකද්ද භාවනා කරනවා කියලා මේ රචකයා මේ දින එකන කියන්නේ කිව්වනම් ඊතර ප්‍රශ්න දෙකට උත්තර ලැබෙනවා. එනිසා යාම නාදාචි භාවනා කියන වචන පාවිච්චි කරද්දී මම දන්නේ මොකද මේක සාකච්ඡාවට යන්න නම් මම ඉල්ලා හිටිනවා. සතිය පිහිටුනට අමතරව මල් පහ පූජා කරන අමතරව භාවනා කරනවා කියලා මොකක්ද අදහස් කරන්නේ කිව්වොත් සාකච්ඡා කරලා ඒ අදහස දෙන්නේ නැතුව මට ඒක හිතලා ගත්තොත් නම ගැනවා. එහෙම උත්තර දෙන්න කැමති නැත්නම් අපි ප්‍රශ්න පැත්තක දාලා ඉදිරියට යනවා. කැමති නම් ප්‍රශ්නට හරස් උත්තර දෙන්න කියලා මම කියනවා. හරස් ප්‍රශ්නට උත්තර දෙන්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ළඟදී සිත යොමු වන නවකයෙක්නි. උඩුතොලට ආසන්න නාසිකාග්‍රයට අවධානය යොමු කරමින් භාවනාව පුරු කරමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ මන් බව තේරුණත් හුස්ම රැලි දෙකෙහි උෂ්ණත්වයේ වෙනසක් නොතේරේ. තරමක් දුරට භාවනා කරන විට නාසිකාග්‍රයේ ස්පන්දන දැනීම ඇතිවේ. මේ දැනීම හෘද ස්පන්දනයට සමානයි. එය වේගවත්ය. එයට අවධානය යොමු කිරීම වඩා සෙමින් සිදුවන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කිරීමට වඩා පහසු බව වැටහි. මේ ක්‍රමය යෙදෙන විට වැඩි වේලාවක් සිහිය පිටුවා ගත හැකි වේ. අද දින භාවනා කරන විට පිටේ අත්වල සහ පතු ප්‍රදේශයේ හිරිගඩු පිපෙන බවක් වැටහිනි. වටකුරු ආලෝකද පෙනුනි. එහෙත් ඒ සමග හිස කැක්කුම ඇතිවන බැවින් එම වේදනාවට අවධානය යොමු කරන විටම රූපවල බලපෑම නැති වී යයි. මායන මාර්ගය නිවැරදි දැයි දැන ගැනීමට ඔබ වහන්සේගෙන් විමසා සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි. භවනා කරනකොට ආනපන විශේෂයෙන්ම මොනතරම්තරතුරු ආනපනේ ඇතුලේ පේන්න ගත්තට කිසිම වැරද්දක් නැහැ. ඒක අර මයික්‍රොස්කෝප් එකක් අන්වීක්ෂයක් වැඩි වැඩි විතර පෙන්වන්න හදනවා වගේ සමහර විටක මේකෙන් පිටපයින්නවා. ඒ පිටපැනත් කය ඇතුලේ තියෙනවා නම් වැරද්දක් නැහැ. ඒ නිසා ආනපනේ ඇතුලේ හෝ කයේ තියෙන මොනවාර කියනවනේ ඒවක් කරන දේවල් නෙවෙයි කියන දේවල් කියලා බාර අරගෙන හැකි තාක් ඉදිරියට යන එක තමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මරණ මරණාසන්න මොහොතේදී කෙනෙකු විසින් කරගන්නා ලද පින්කම් සිහි කිරීමෙන් එම පුද්ගලයාට චුති චිත්තයේදී සුගතියකට උප්පත්තිය ලැබීමට උපකාරී වේද. මරණ වෙලාවේ සීයලව ගන්න පුළුවන් නම් ඕන දෙයක් කරතයි. ප්‍රශ්නේ කියන්නේ සීයලව ගන්න දැන් මරෙන්න හදනවා. මරණ වෙලාවේ පුළුවන් ද මේ පින්පව් වල ඉස්තු කතා කරලා කරන්නේ. කොයි වෙලාවක කාණුවක් පල්ලෙන් දැමෙන්නේද කොයි සුළුසුලකට ආවෙද කොයි සුනාමියට ආවෙද කියලා දන්නේ පුළුවන් නම් හොඳයි පුළුවන් නම් බණ්ඩාගාරයකට ඇවිල්ලා කී දැයි කොච්චරක් බණ්ඩාගාරයකට තියනවද කොච්චරක් ණය තියනවද ওই ටික කරදැයි මරණය කියලා කියන්නේ එහෙම අපිට අවස්ථාවක් දෙන එකක් නෙවෙයි ඒක නිසා මතක තියාගන්න මැරෙන මැරෙන්න අරින්න මැරෙන්න බලන්න ඒ වෙලාවේ පුළුවන්ද කියලා මේ දේ කරන්නේ ඒක තමයි බාහනදි කරන්නේ පානති මර මරා ගන්නවා. එතකොට බලන්න මැරෙදි කිට් වෙනකොට මට පුළුවන් මේ පිම්පව බල බල ඉන්න කියන එක පෙරහුරුවක් තමයි භාවනාදි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිත පවත්වාගෙන ගියත් දැන් මට ටික වේලාවකින් හිතුවිලි නැවතත් කයද සැහැල්ලු වී හිතුවිලි නැවතී කයද සැහැල්ලු වී රිදීම් වේදනා නොමැතිව විවේකීව සිටීමට පුළුවන්. මුලදී නිදිමත ආ නමුත් දැන්ය සතියෙන් නවත්වා ගන්නෙමි. ඊතා සංසුන්ව භාවනාව පැයකට වඩා කරන්නෙමි. ඔබ වහන්සේ සූත්‍ර දේශනාවල දක්වන නීවරණ නොමැති විශ්‍රාමයද මා මේ පැමිණ සිටින්නේ. එසේ මීට පසු මා කුමක් කළ යුතුදැයි කාරුණිකව පහදා දෙන්න. එයට අදාළ සූත්‍ර දේශනා තිබේ නම් සඳහන් කරන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි. ඒ නිසරණමනේ ඒ කරපු ධර්ම දේශනාවට ළඟා වෙන්න පුළුවන් කියලා කියනවා. දවස් 7 හරි 10 හරි ඕනම රිට්‍රීට් එක තොරතුරු කියවන්න. මේකට ඕන තරම් තොරතුරු තියෙනවා, උපදේශු දීලා තියෙනවා. එහෙම Tamanට මේ නීවරණ තොරතුරු නීවරණ තොර තත්ත්වයක්ද නැද්ද කියන එක තේරෙන්න නම් ඒක බොහෝ වාරයක් හිතට යනවා. එහෙම නැත්නම් අපිට සැක තියෙනවා. ඒක නිසා මතක තියාගන්න මේකම නැවත නැවත වෙනකොට ওই සැක ටික දුරු වෙයි. මේ පිරිසුදු වෙච්ච හිත කරන්න ඕන එකක් කියයි. ඒ නිසා මේක බහුලීගත කරන එක තමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පදයන්කේ සිටින විට හුස්ම දෙස බලා සිටීම හෝ මම දැන් මෙතන ලෙස මෙනෙහි කිරීම කරමි. විනාඩි 10ක් 15ක් මෙලෙස මෙනෙහි කරන විට හිත හොඳින් එකඟ වන නමුත් ඉන්පසු මට නිින්ද යෑමක් වැනි දෙයක් සිදුවේ. නැවතත් නිින්දෙන් අවදි වූ වාමින් යලි භාවනා කිරීමට මතක් වේ. එතෙක් වේලා සිදු වූයේ කුමක්දයි නොතේරෙන ස්වභාවයක් ඇත. භාවනාව සිත අවදීන් සිටින ස්වභාවයක් හේයින් මෙම නොතේරෙන අවස්ථාවට සිදු කළ යුත්තේ කුමක්දයි කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ නිසා කීවතාව මේ ප්‍රශ්න සාකච්ඡා කරා. මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න කරු ගැන විස්තර කියනවා කියන්නේ තියෙන්නේ එවැනි දෙයක් එන බව දැනගෙන ඒකටත් අවදි වෙන්න මොනවාක්වත් තේරෙන්නේ නැති එක එතන නිමිත්තක් නැතුව සතිය පවතින වෙලාවක් අරමුණක් නැතුව සතිය පවතින වෙලාවක් සංඥාවක් නැතුව අරමුණ පවතින වෙලාවක් ඒ නිසා මේකට අවදි වුණාට පස්සේ තේරෙයි දැන් මේ අජට අවකාශයට ගියා වගේ බුද්ධිය එනවා දැන් බුද්ධිය ඇවිල්ලා නැති මේකට අවදි වෙලා නැති නිසා ඒ නිසා මේකට අවදි වෙමි එර සූදානමක් ඇතුව මේක නැවත නැවත මුණ දෙන්න මේක හරි අර යටිහිත අතගාලා බලන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා පරයන්කේ ආනාපාන සති භාවනාව වඩන විට විශාල ගුහාවක ඈත පොඩි කුහරයක් තියනවා වගේ පෙනේ. එය ඇතුළට සෑම දෙයක්ම ඇදී යනවා වාගේ පෙනේ. සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ හිඳගත් විටත් මෙසේ පෙනේ. එසේ පිනුනද නැවත මම මූල කර්මස්ථානයේ කෙරෙහි සිත යොදවමි. එසේ වුවද ඉහත දේ දැකගත හැක. මෙය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ මෙහෙම දැකීම මූල කර්මස්ථානයේ හිත පිටවන්නේ ලාභයක්ද පාඩුවක්ද බලන්න. මේක දැකීම නිසා හිත gedera ගියා වගේ විස්රාම වෙන ගතියක් තියෙනවා වැඩි අවධානයකින් මූල කර්මත්තාට හිත යොදන්න. ඒක නැතුව මේකට හිත යොදන එක නෙවෙයි කල යුත්තේ. මේකේ වාසිය අරගෙන තිබුණටත් වැඩිය මූල කර්මත්තානේ ළඟින් ආශ්‍රය කරන එක තමයි කරන්නේ. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලෙන් නාම රූප වෙන් කරගන්නේද ඇසත් රූපයත් එහිදී නාම රූප වෙන් කර ගන්නා අන්දම කරුණාවෙන් පැහැදිලි කරන්න. පේන්නේ කියන එක මට කියන්න නැතුව මට අමාරු කියන්නේ. කොහොමද ආශා ප්‍රසාර වල දැනෙන්නේ? කොහොමද දකින්න එක දැනෙන්නේ කියලා අත්දැකීමේ තමයි යෝේ නාම රූප වෙන්කිරිලක් කරන්නේ. ඒක නැතුව මේ බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ හදලා කියන්නකො මට කොල්ලෙක්ද කෙල්ලෙක්ද කිව්වට මම ඒ සාත්‍රේ මම දන්නේ. බබා හම්බුනට පස්සේ නම් රෙද්ද උසලා ගියයි කොල්ලන්ද කෙල්ලද. නැතුව කොහොමද එනිසා හම්බෙච්ච දේ බබාලා කේන්දර හදන්න යන්න එපා. ඒවා නිකන් මූල ධර්ම ප්‍රශ්න. මට වෙච්ච දේ කිව්වොත් ඔන්න මම කියන්නම් මෙන්න නාම කොටස මෙන්න රූප කොටස. ඉස්සරහට කීපේ වගේ තමයි. Taman ගැද්දගෙන් මට දෙන්න නැතුව මට විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒ කෙසේ නමුත් ඔය අවසාන ප්‍රශ්නේ කියපේ එක නැවත සිහිපත් කරනවා. කෝ මේ අයිතිකාර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ආයතන මාත්‍ය කුසලේන යන්තං සන්තං පදං අපිසමිච්ච කෝ මුජු චසු ජුච සුචෝ චස්ස මුදු අනතිමා සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලව්ක ප්‍රියෝ ච නිපකෝ ච අප්පගක්ඛෝ කුලේසු අනනු බුද්ධං සමාචරිය කිංචියන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ කියමිනෝ හන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතාන්තා පාන භූතන්ති තසාවා කාවරා ආනවශේසා දීඝාවා දිත්තාවායේව අද්දිත්තායේ ච දුරේ වසන්ති අවිදුවේ භූතාවා සම්භවේසී වා සම්මේ සත්තා භවන්තු සුඛිතාත්තා නකරෝ පරං නිකුම්බියත නාති මඤ්ඤේත කර්ත චිනං කංචී ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චේය මාකායතානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ ඒවං විදම්බ භූතේසු මානසං භවයේ අපරිමාණං මිත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං අදෝච කිරියං ච අසම්බාධං අවේරං අසකත්තං නිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස විගත මිත්ත සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ ආමේතු විනේයගේ ධම්මිකා ධම්මසේයං ගුණයේ Iran ධම්මේ යාතිනං वक्रया वहा ස්වාමීන් වහන්සේට තව চিරාත් කාලයක් මෙවැනි කටයුතු මෙවැනි ශාසනික ප්‍රතිපදා කිරීමට සත්‍ය දැකීමේ වාසනාව උදා වේවා නිදුක් නිරෝගී භාවයේ සැලසේවා සේනායක ආම්බුවන් වහන්සේ හැකිතාක් කික්මෙමින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ආදී සියලු දුකින් අතමිදී ලබන උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම අද දිනේදී මේ සිදු කරන්න තියෙන ලොකුම පින්කම ශක්තියක් බලයක් වාසනාවක් වේවා කියලා අපසියෙන් වෙනා නායක ආපුවන් වහන්සේට පිටත වන්දනා කරමි. ඕකාස වන්දාමි කන්තේ සෝපට්ඨිතා මායාතකම් කුණදාසාමිනා හෝති තත්තං සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදිතං සාදු අනුමෝදාමි ඕකාසුදාරත්තේ පතං සබ්බං අච්චරං කමන්තේ කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු